සද්ධා බුදුසම්පන්න පින්වත්නි අපි අද තලතුන් කර තිබුණා නැත්නම් මාතහමාරට ඉතින් කියලා කොහොමද පොය කලිනකොට ටිකක් වෙලා ගියා. ඉතින් අපිට ඇත්තටම අද අදසටහනේ අවසාන අංකේ අපි ධර්ම සාකච්ඡාවක් වශයෙන් මේ ඉතිවිච්ච කොටස් ටික බලාපොරොත්තු වෙන ඊට පස්සේ අපි අදට ආදී සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කපකාර මණ්ඩලයට ස්තුති කරන්න. ඒගේ වැඩ ගොඩක් තියෙනවා අපිට පැයක පමණ කාලයක් තියෙන්නේ. ශිල්පවර්ණය කරන්න තියෙනවා. ඒ නිසා අපි ඉක්මනට වැඩ පටන් ගමු කියලා මම ඉල්ලනවා. පිළිකිත ප්‍රශ්න දිසේ ඉන්නේ ඉස්සරහට යනවා. ශීලපත පරාමාස පහදා දෙන්න. ඒ කියන්නේ ශීලපෘත ශීලේ සහ ශීලවෘත කියන පද දෙක විතර බුද්ධ කියන පරිත්තන් සීලබ්බත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සුදු සීලය සඳහා සීලේ පමණයි. එහෙම නැත්නම් සමාධිය සඳහා එහෙම නැත්නම් හිතේ විපිලිසර බව නැති කිරීම සඳහා හේතු වෙන සීලයට කියනවා ආර්යකන්ත සීලය නේ. කුසල සීලය කියලා. ඒ සමාධියට තුරු දෙන්නේ නැති නිකම් සාමාන්‍ය අනුන්ට පෙන්නීමට කරන ඒ වගේ දේවල් වලට කියනවා සීලබ්බත කියලා. ඉතින් ඒ ටික හරියට තේරුම් අරගන්නේ සෝවාන් වෙනකොට තමයි. සෝවාන් වෙනකන් අපි ගොඩක් දේවල් කරනවා. මොකක්ද ඒවා අදාළ නැහැ. හරියට කළ යුත්තේ මොකද්ද කියලා දැනගන්නේ සෝවාන් මාර්ගයේදී. එතකම්ම හැම දිනෙක වගේ එක්ක වැඩිපුර කරනවා එක්ක අඩුපුර කරනවා. හරියට සීලබ්‍රත සුතය මේකයි කුසල සීලය කියලා කියන්නේ මේකයි කෙනෙක් තේරුම් අරගන්නේ සෝවාන් මාර්ග පස්සේ කුසල සීලේ බලපාන කිරීම විපිලිසරකම නැති කිරීම සඳහා පමණයි. ඒ නිසා අවශ්‍යදී ප්‍රයෝජනෙට සලකලා කරන සීලයට කියනවා කුසල සීලය කියලා. ඉතින් ඒකට බයෙන් හෝ ගෞරවයෙන් හෝ නොසලකීමෙන් හෝ අඩු වැඩි කරලා කරන දේවල් වලට අත සීලගත වෙන්නේ වැඩිපුර කරන දේවල් වලට. විශේෂයෙන්ම අත්කිලමතාන යෝගයට යොමු දේවල් වලට සීලබ්බත කියලා කියනවා. උදාසන යෝග ප්‍රයාම මිනිත්තු 5ක් පමණ කාලයක ඉදිවෙන පසු සක්මන් කර පරියන්ක භාවනාවට යෙදීම වඩා සුදුසුද? පරියන් භාවනා දිගටම දිනකට දෙවරක්වත් ඉදිරියට ලබාගත් උද්‍යෝගයේ තුල දවස පුරාම භාවනාවේ සිටීම වඩා සුදුසුයි පාදා දෙන්න මේක ඇත්තට මේ කෙනෙක්ගේ කාලසටහන හැටියට මේක කිව්වට පොදු අමාරුයි කියන්නේ ඇත්තටම යෝග ව්‍යායාම සාමාන්‍ය කරන් හතරක් පහක් තෝරගන්නවා වැදගත්ම හොඳයි කියලා හිතෙන ඒවා ඔයග ඇත්තටම මේ හීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා සමාධි තියෙන රෝග හැටියට ඒ යෝග මාලාව හදාගන්න ඕන යෝග ගුරුවරයෙක් එකතු කරගෙන ඉතින් එහෙම කරලා මේ සක්මන් කරන්න වෙලා තියෙනවා හරි ෂෝක්. මේ සක්මනයි යෝග ව්‍යායාමය බොහොම සමාන බලපෑමක් ඇති කරන්නේ හිත උනන්දු කරවීමට. ඊට පස්සේ පරියන්කට එදීම සුදුසුයි. ඒ වගේම අපි අර ලොකු ස්වාමීන් වහන්සේ ආනපනසත් පොත ලියනකොට කියලා තිබුණ දවසට දෙසරක්වත් වාඩි වෙන්න උත්සාහ කරන්නයි කියලා. දැන් පොදු උපදේශයක් දෙන්න නමුත් ඒක අමාරුයි. හැබැයි ඉඳ ගන්න වෙලාවේදී දිෂ්ඨාන කළ සතතේ වශයෙන් සතතාභ්‍යාස වශයෙන් හැමදාම මේ වෙලාවේ කරන්නයි කියලා තියෙනවා එක දැනක ලියලා තියෙනවා මේ ඒ වෙලාවේ පැයම බැරි නම් අඩු ගානේ ඒකෙන් භාගයක් හරි වෙලා මේක මගේ භාවනා වෙලා කියලා කරන්නයි කියලා සමහර විටක ඒකවත් කරගන්න බැරි වෙයි කියලා කියනවා එතකොට අඩු ගානේ මේක මගේ භාවනා පැය කියලා අදිෂ්ඨාන කරන්න කියලා කියන එක අඩු ගානේ හෙටවත් මම මේක නැවත සකස් කළ දෙන්නම් කියලා ඒ මේ දිනචරියාවට එකතු කර ගැනීම තමයි කොහොම මේ වැදගත් වෙන්නේ. එතකොට තමයි අපිට මේ ආධ්‍යාත්මික ගමනක් වෙන නැත්නම් අපි ලැබිච්ච හැම දවසම කරනවා විදාසය සුමානක් දෙයක් කරන්නේ. එතකොට මේක අර පෙළ ගැස්මක් කියන්නේ නැහැ. ඉතින් ඒක තෙරපින් <clears throat> කරලා තියෙනවා නම් අපිට අපිට ඕන විදිහට යොදා ගන්න පුළුවන්. ඒක නැත්නම් අපිට ඕන විදිහට සාර්ථක කරගන්න බැරි වෙන එක එනිසා පින් කරමින් බලාපොරොත්තු වෙන්න ඕනේ. මට මගේ වැඩ පිළිවෙල සඳහා අඩු ගන්න මෙච්චර වෙලාවක් ඉතිපතා කරන්න කියලා වේවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආහාර ගැනීමේදී චක්කුසෝත ජීව කාය මන යන විඥාන ස්කන්ධ හයම 15 වන බව අද්විතීමි. ඒ සමගම මේ විඥාන ස්කන්ධ හයට අදාළ රූප වේදනා සංඥා සංකාරයන් ස්කන්ධ එක විට හටගන්නේද එකවර එක් විඥානයක් පමණක් හටගෙන ඊට අදාළ ඉතිරි ස්කන්ධ හතරක් පහළ වීම අසුවද තවත් ආත්මිකින් සිදු විඥානයක් පහළවන්නේ. ඒක අර චිත්තක්ෂණ වශයෙන් කරන්න අපිට බෑ. නමුත් එක වෙලාවකට විඥාණයට ගන්න පුළුවන් ඒක ආයතනයයි. මොකද බොහොම ශීක්‍රයෙන් ගන්න නිසා අන්ධකාරයේ කරකවන ගිනිපෙලෙල්ල රවුමක් දක්වනවා වගේ අපිට පේනවා ඒක එකක් හරි ගතියක්. නමුත් එකම චක්‍රයක් එකම වලල්ලක් වෙනුනට එක වෙලාවකට එක එකයි තියෙන්නේ මේක පිටේ තියෙන බොහොම ශීක්‍ර ගතිය වශයෙන් පේන්නේ. ඒ නිසා මේ ඒක පිළිගන්න වෙන්නේ අන්වේ ඥානයේ සුත මේ මේ චින්තාමය ඥානෙ තමයි අල්ලගන්න වෙන්නේ. ඒක සර්වඥ විශයක්. අපිට තියෙන්නේ ඒ සර්වඥ වාසිය කියපු දේ අනුව තේරුම් ගන්න එක විතරයි. නමුත් සමහර අවස්ථාවල් තියෙනවා. එක දෙයකට හිත සම්පූර්ණයෙන් බැහැගත්තාම අනිත් දේවල් අපිට නොදැනී උපෙනී යන ගතිය තැන් තැන් වශයෙන් අත්දකින්න පුළුවන් දුකට අත්දකින්න. මෙතරම් මේකත් හිතුවේ මේ ක්‍රියාවලියේ නාම රූප වශයෙන් වෙදී වෙදී යන අන්දම තොරණක විදුලි බල්බ තිබෙන නිවනපත් වෙන ආසේ පේන බව පේන බව ඊ නාග ස්වාමීන් වහන්සේගේ අනුශාසනාදී පැවසුවා එසේ දැකියක්කේ භවනා බොහෝ දුරට ප්‍රගුණ පසුවද අතරම තොරණක ඒ තාරකා මණ්ඩල චක්‍ර කරකුණාට ඒක අපි ඉතිං හදාගත්ත දෙයක් මිසක චාරුකා චක්‍ර නැහැ තියෙන ඉතන ඉතනපත් වෙන බල්බ් තමයි. ඒ බල්බ් වල වේගයේ ඇවිදිනවා, කමං කරනවා වගේ පේන කිසිම ඇවිදිල්ලක් කරන්නේ ඒක කරන්නේ තන තන අවස්ථාන් වලපත් වෙන විතරයි. එතකොට ඒකේ පැටර්න්ස් එනවා. මේ ආකාර පහළ වෙනවා. පහළ වුණාට වෙන්නේ නිවි නිවිපත් වෙන මේ ආලෝක විතරයි ඒක තියෙන්නේ. ඒ වගේම තමයි මේක සීක්‍රෙන් ගමන් කරනකොට අපිට ඕන දේ හිතා ගන්න පුළුවන්. ඒ අනුව තමයි මනෝ විකාර, මනෝ චිත්ත රූප ඒ වගේ මම මේක දැක්කයි කියලා හිතාගැනීම සිදු වෙන්නේ මේ භාවනා දියුණු වෙනකොටම මදි මේක සුත්තමේ ඥාන නිසා චින්තාමේ ඥාන වලින් අනුග්‍රහ ලැබෙන්න ඕනේ මේ தත්ත්වය තේරුම් ගන්න. ඒක නැත්නම් තේරුම් ගත්තට තව කෙනෙකුට sannivedanaya කරන්න ක්‍රම සහ විදි නැතුව යනවා. ඒකට අදාළ අපිට තව කෙනෙකුට කියන්න පුළුවන් ක්‍රමයේ පහළ වෙන්නේ තමන්ගේ සුත්තමේ ඥාන මට්ටමට ඒ වගේම චින්තාමය අන්වය තර්කමේ ඥානවත්ින් තමයි. බෑ අවබෝධයට ඒක ඉච්ඡර බලපාන තමන්ගේ අවබෝධයට බලපාන්නේ තව කෙනෙක් කියනකොට තමයි ඒ චින්තාමය සහ සුතමේ ඥාන ගොඩක් අවශ්‍ය වෙන්නේ. විඥානය පිළිබඳ දැක්වූ පැත්තකට හතර නැවත පහදා දෙන ස්වාමීන් වහන්සේ විඥානයේ කරදර කරුවෙක් විසින් මර්ධනය කරමින් දියුණු කරන්නේම විඥානයේ නේද ඉතින් මේ වගේ දේවල් නම් මේ වගේ වෙලාවට මම වැඩි වෙලා ගන්න. ඒ පටිය නැවත අහන්න. ඒක තමයි ලේසිම වැඩේ. විඥානිකන කියනකොට කියන්නේ විඥානේ විශාල වශයෙන් පටිච්චසමුප්පාදේ මැදහත් කර ගන්නවා සංස්කාර සහ නාම රූප දෙක අතර විඥාන ස්කන්ධයක් විදියට ඒක අපේ පුද්ගලයේ පංචෝකාර භාවයේ පූර්වාංගම කෘත්‍ය කරනවා අන්තික සැප දෙක විඳීම මේ සැප විඳිනවා දුක විඳිනවා කියන ඒ දේ මේ වින්දනය කරන එක දෙක වෙන්කල් හඳුන්වා ගන්න එක විඥාණය කරනවා අනිතක මේ භවයේ තිබිච්ච කර්ම ශක්ති ඒ විඥාණය හරහා ඊගාවයකට සම්ප්‍රේෂණය කරන ගතියක් තියෙනවා. ඒ වගේ කෘත්‍ය හතරක් විඥාණය කරනවා සුළු වශයෙන් සහ සීක්‍ර වශයෙන් විශාල වශයෙන්. ඉතින් ඒක මේ ඒකේ යම් කිසි කොටසක් විතරයි භාවනාදී පරයන්කේදී අත්දකින්නේ. අනිකව අපි මේ සාපේක්ෂව තමයි තේරුම් අරගන්නේ. නමුත් සූක්ෂම වශයෙන් ස්කන්ධයන් වශයෙන් විඥානය කරන වෙලේ දේවල් දෙකට වෙන් කරලා හොඳ නරක හරි වැරදි වශයෙන් පවත්වන ක්‍රමය ඒක නම් සාමාන්‍යයෙන් හොඳට ඔය බල විපස්සනාවට යනකොට තේරුම් ගත්ත දේවල් තමයි මේ වෙන්නේ කියන අත්දැකීම එනවා එහෙම නැතු ඒ විඥානයේ පූර්ණ පැත්තට හතරම සම්පූර්ණ ආභෝධයක් වේකාවචරයට ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් ඒක මූල ධර්ම වශයෙන් තමයි පුරුත්තාවේ ලැබෙන්නේ භාවනාදී තමයි පසු කරන අවධිය පිළිබඳව විශේෂ නැත්නම් තමට දැන පේන දේවල් පිළිබඳව විනාය සමග කතා කිරීම භාවනා කරන අය සමග කතා කිරීම හොඳ නැති බව මම ආසා තිබේ. එයින් ඇත්තටම හානියක් වෙනවද නැද්ද හානියක් වෙනවා නම් ඒ කෙසේද හානියක් වෙන්නේ ඒ තමයි අල්ලගත්ත දේ මේ අධ්‍යක්ෂය කියලා තව කෙනෙක් එක්ක කතා කරනකොට මාන්නයට බලපානවා ඒ වගේම තමයි කතා කරන දේ බොරුවක් වෙන්න ඉඩ තියෙනවා හරියටම දන්න ඒක දහස්වර වුණාට පස්සේ තමයි ඇත්තට මේක සහතික වෙන්නේ මුගක් වෙලාවට කතා කරන්නේ එක සැරයක් වෙච්ච ගමන් ඒකවල තමයි මුගක් සිලිලාදේ සබකෝලේ මේ සබකෝලේ තියෙන්නේ ඉතින් ඒක තාම ඉස්තර වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒක කියපු දේ නොවුණා මම කියලා තියෙන බොරු කියලා පස්සේ සැකකොට වුණා. විශේෂයෙන්ම භික්ෂුවකට නම් තමන් අසවල් අසවල් මාර්ගඵල ඥාන ලැබුවා වගේ කියලා ඉන්න කිව්වට පස්සේ සැක පහළ වෙනවා තමන්ගේ සීලයට හානි කරනවා. ඉතින් ඒක නිසා මේ ඒක හතර සැරේ 10 15 සැරේ සිද්ධ වෙනකොට නම් කීමේ ආසාව නැතුව. කීමේ ආසාව එන්නේ පළවෙනි සැරේ. මේ ඒක මෝරලා නැති වෙලා. ඒක සම්පූර්ණ තමන්ගේ බුද්ධියට සින්න වෙලා නැතිකොට තමයි කියාපෑම සිද්ධ වෙන්නේ. කියනකොට එන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ තමයි මේච්ච ගතිය. ඒක මේ සීති වෙටි ධාරින එක. නම ਸਰවඥයන් සඳහන් කළා තියෙනවා හිතට ආපුහම වළක්වන්න බැරි තත්ත්ව දෙකක් තමයි. එකක් තමන්ගේ විශේෂ ඥානයක් පහළ වෙච්චාම ඉතින් අංගෙට පටන් ගන්නවා. කාටද කියන්න තුන. ඒක හරවත්තනසිකෙත් ඇති. දෙක ගමනක් යන හිතනොත් ඒක වළක්වන්න. ගමික චිත්තයක් පහනොත් මේ කරන්න ඕනේ කියලා ඒ වෙලාව යටපත් කෙරුවත් කොයි වෙලාවක හරි එක්ක. ඉතින් මේ ඥානයක් පහළ වෙච්චාම ගම්පිතිත්‍යක් පහළ වෙච්චාම ඒක මේ හිතකින් අයින් කරන්න බැරි තරම්. ඒ නිසා ඒක දැනගෙන ඒකෙන් අඩුපාඩු නොවන විදිහට හොඳම දේ තමයි ඒක ඥාන ගැන කතා කරනකොට නම් තාහු වෙනකන් ඒක ඒකම නැවත නැවත කරන්න ඕනේ. එතකොට අර අධිතක්ෂේරු කළා කාටද කියමනක් හෝ නැත්නම් කියන්නේ Tamanට මාන්නේ හෝ අඩු වෙන්න ඉඩ තියෙනවා. හානියක් වෙනවා නම් කල්යාණ මිත්‍රන් දැනුවත් කරමින්ම Taman රකින්නේ කෙසේද? ඒකට මට වුණා කියන්නේ නැතුව මේ මේ හේතුව තිනකොට මේ ඵලයේ සිද්ධ වෙනවා කියලා පරමාර්ථ පැත්තෙන් පැහැදිලිව මේක කියනවා. පෞද්ගලික කරගෙන සම්මුති වශයෙන් දාගෙන උත්කල බල දෙක යන්නේ නැතුව ඒක පරමාර්ථ වශයෙන් කියන්නේ. ඒක මෙහෙම මෙහෙම වෙනකොට මෙහෙම මෙහෙම වෙනවා ඉතින්. ඒක මේ අහවලාට මෙහෙම වුණා මොකක්වත් නැහැ. කාලයෙන් සහ දේශයෙන් පොඩ්ඩක් අයින් කරලා පරමාර්ථ වශයෙන් කතාවන අසවල් පොතේ මෙන්න මෙහෙම තියෙනවා. මටත් හිතෙනවා ඒක වෙන්න ඇති කියලා කීයක ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ මට වුණා කියන්නේ කියහම තමයි අර සක්කාය දිට්ඨිය මාන්නේ ඇති වෙන්නේ ඒක නිසා මෙතන තියෙන්නේ sannivedana ප්‍රශ්නයක්. කියන දේ මූල ධර්මානුකූලව නැත්නම් ජෙනරල් ටර්ම්ස් වලින් කියන්නේ. ඒක මේ ඒ කමඨාන් සුද්ධ කරන උගදිනේකට ප්‍රශ්නයක්. උගදිනේක ඒක දන්නේ නැහැ. ඔයගොල්ලෝ Tamanට උනා කියලා කියන්නේ නමුත් ඒකට අහගෙන ඉන්න කෙනාට ඉබේම පණිවිඩයක් යනවා මේ පුද්ගලයා මෙහෙමයි නේද කියලා. නමුත් Taman කියන දේ මේ પરමාර්ථ වචන වලට දාලා කියනවනම් ඒක මේ අර වගේ වැරදි සංවිධන වෙන්නේ හැබැයි પરමාර්ථ දාන වලට කියනවා කියන එක ලෝකේ 100කට එක්කෙනෙකුට බෑ. එහෙම කෙනාට තමයි හොඳ ධර්ම කතිකෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම කෙනාට තමයි තව කෙනෙකුට කියනකොට සංනිවේදනය පිළිබඳ හැඟීමක් එන්නේ. අපි ඔය කියාගෙන යනකොට අපි සංනිවේදනය මතක ගන්න ඔය දොඩපු. එතකොට කියන දේ නෙවෙයි කියවෙන්නේ තේමාවෙන් පිටපයින්වා. කියන මෙහෙමයි කියන්නේ කියලා දන්නවනම් ඒක පොලිටිෂියන් කෙනෙක් වෙන්න ඕන ෂුවරකට ඕන. අනිවාර්යයෙන්ම ඌ දන්නවා දැනගත්තේ නැතුණා දැනෙන්න කියන හැටි දන්නවා. කනවල ලෝකෙම පවතයි. ඒක තමයි යකජේ දක්ෂකම. හැබැයි Taman රැවටෙන. මේකෙදි එහෙම ගන්න තියෙන්නේ. සංනිවේදනයේ තියෙන්නේ ඒකේ ඇත්තටම අද ලෝක පාලන ශක්තිය තියෙන්නේ අන්නේ වගේ හේතු ගැනීම ශක්තිය ඇති කෙනා. ඒකයි අද ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අවබෝධ කරනවා කියන එක වෙන දෙයක්. ඒක ඉතින් වෙනකොට ප්‍රකාශ කරනවා කියනකොට ඒක සම්පූර්ණ වෙනම කලාවක්. ඒ නිසා බුදුම රටේ ධර්මකත්ක ස්වාමීන් වහන්සේනමක් කිව්වොත් එහෙම සංඝයා අතර මුදුන් කොටක් විදිහට සලකනවා. හැම කෙනාටම බල කියන්නේ. කියන්නේ 100කට එකනයි දෙන්නයි. ඒ කෙනාට බුදුආකාර විදිහට සලකනවා. එයා බාලයෙක් වුණා වැඩිහිටි සංඝයා පවා සලකනවා. මොකද හැම කෙනාටම ඒ සංනිවේදනය තේරෙන්නේ කියලා දෙන්න හැටි දෙනවා. හැම කෙනා අවබෝධ කරලා නැහැ. අවබෝධ කරගෙන නැත්නම් කියන හැටි පරමාර්ථය දාලා කියන හැටි ලොකු කලාවක් තියෙනවා. අදුක්කම සුඛේ කෙමෙක්තයි පහදා දෙන්න මේ නිවන දැකීමද මේකට මම කියනවා මේ බණපටිය අහන්න කරුණා කරලා මේ දැන් රෙකෝඩින් මැෂින් තියෙන නිසා මට බේරුමක් තියෙනවා. ඒක ආන්නේ මොකද ඕනම මේ පහුගිය දවස්වල කරපු රිට්‍රීට් පහක් විතර කරා හැම එකේම පැයක් දේශනා කරලා මේකම දේශනා කරලා තියෙනවා. ඒකකොට වෙලා විචු කරගන්න මටත් වෙලා තියෙනවා මොකද මේ කාලේ තියෙන මේක නිසා අනිත් එක මේ මේ ප්‍රතිගත කරන එකේ වටිනාකමක් තියෙනවා. භාවනාවේදී අපි කරන්නේ පිටිවිදි යන රූපයන් ඊට අනුරූප නාම වේගියක් වේගියක් දැකබලා ගැනීමයි සිදුනේ විදීමේ වේගය වැඩි රූපේද නැත්නම් නාමයේදයි කරුණාවෙන් පහදා දෙන්න මේකේ සාමාන්‍යයෙන් ඔය කියන අපේ අට කතාවල එවනත අභිධර්ම කතාවල තියෙන්නේ නාම ධර්මයන්ගේ විදීම බොහොම වැදගත් වෙලයි ඒක නිසා අපි ආධුනික මනසට දෙන්නේ ගොරෝසුවට සිද්ධ වෙන නා රූපයන්ගේ විදීම බලන්න. රූපයන්ගේ විදීම බල්ල බල්ල බල්ල ඒ රූපයන් තාම සීඝ්‍ර විදීමකට ලක් වෙනකොට නාමයේ විදීම දැකීම සුදුසු කරගන්නවා. ඒසා රූප ධර්මයන් තුලින් තමයි අපි ඉස්ලාම Java කැවීම කරන්නේ. කස කැවුනට පස්සේ ඒ රූප ධර්මයන් ගෙවම් කරමින් හිතම ස්වභාවයෙන්ම නාම ධර්ම ධ්‍යානට යනවා. එතකොට මේ ඊටත් වඩා යොසුළු නාම ධර්මයේ දැකීම බලා ගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ රූප බින්දනට වැඩි වේගයකින් නාම වල බින්දීම සිද්ධ වෙනවා කියන පිළිගැනීම. මේ මමත්වේ මම මම නොවෙන්නේ නොවේ යන බුද්ධ වචනේ පහදා දෙන්න මේ පාලි පාඨයේ සඳහන් කරන්න ඒක නම් මේ කොතනද මේක සඳහන් වෙලා තියෙන එක මට කන්ටෙක්ස්ට් එක මතක් වෙන්නේ මමත් නොවේ මම නොවෙන්නේ නොවේ යන බුද්ධ වචනය ඒකේ ඇත්තටම මේ පසු වෙන සාපේක්ෂව තමයි යන්නේ. මේ වගේ වචනයක් ගත්තාම මේ කාටරි පුළුවන් නම් මේක කොහින්ද මතුනේ මොකද්ද තමයි අදාළුනේ කොහින්ද මේක දැක්කේ කියලා ඒකේ කොටේෂන් එක නැත්නම් කන්ටෙක්ස්ට් එක පෙන්වන්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ එකවරම කැලලක් අන්තලා ගත්තට අසුබින සාක්ෂාත් අසුබින සාපේක්ෂ නැත්නම් මාරුවේ කල්ලා. ගෞතම ස්වාමීන් වහන්සේ අපකිච්ච ගුණය තුල වැඩ අඩු අයකු වීමෙන් යමක් කරනවාට වඩා ඒ දේ නොකර සිටීමෙන් සංස්කාර රැස්වීම සිදු නොවන්නේද උදාහරණයක් ලෙසින් ගෙවත්තේ මල්පල වව සාතු සප්පායම් කරන්නුකේ නොකර සිටීමෙන් වඩා පහසු තත්වයකට පත්වන්නේද නොයසේනම් ඒ දේ සත්‍ය පෙරට කරගෙන ඉටු කිරීමෙන් වඩා සෝදායි තත්වයකට පත්වන්නේද මෙයත් දවස පුරා කරන්නා වූ භාවනාවක් ලෙසින් කළ හැකිද අප දකින්නේ යමක් කරන්න යාමෙන් උපාදානයක් උපාදානයක් නොකර සිටීමෙන් අධෛර්යමත් විසිනි කුමක් සිදුවීමද ඉදිරිය යුත්තේ පහදා දෙන්න මේකෙදි තියෙන්නේ මේ සම්ප්‍රජාන ටික තමයි තේරුම් කරගන්න ඕනේ අපි කරගෙන යන පතෙන් වෙන වැඩක් කරන්න යනකොට නැත්නම් ඉරියාපතේ මාරු වෙන්න හදනකොට ඒකේ සපාය සම්පජාන්නේ සාත්‍යක සම්පජාන්නේ අසම්මෝ සම්පජාන්නේ කෝචර සම්පජන්‍ය කියලා සම්පජන්‍ය හතරක් තියෙනවා. ඒ සම්පජන්‍ය හතරෙන් හැම වෙලාවෙම අපිට එහෙම කර කර ඉන්න වෙලාවක් වෙන්නේ වැඩ ගොඩක් වෙච්චාම අපි කරලා පස්සේ අපිට සලකා බලන්න වෙන්නේ. මේක පයින්ද පෙර සිතා බැලීමක් කරන්නේ. ඒක නිසා ඒක තව පැත්තකින් කියනවා නම් ගෝචර සම්පජන්‍ය සාර්ථක සම්පජන්‍ය සම්මෝ සම්පජන්‍ය සප්පාය මේ සම්පජන්‍ය හතර තමයි ඉදිරිපත් වෙන වැඩවලින් යුතුය අයුතු බලන්නේ කියන්නේ. දැන් මල් කඩ සපයන්ට සාතු සපයන් කරන්නේ භික්ෂුවකට කැප නැහැ. ඒ නිසා භික්ෂුවක් එක නොකල යුතුයි. ගිහියෙකුට ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒතර භික්ෂුවකට මේ ප්‍රශ්නේ මතුවෙන්නේම නැහැ. ඒ ඇති බුදුරජාණන් වහන්සේ අප කරා එන දින දුන් රාශිය කල් කොලිම අයින් කරලා දීලා තියෙනවා විනය පද්ධතියේපත් වීම. ඔය ගිහියක පද්ධතිය ඒක තියෙනවා. ඊට පස්සේ හැකි නොහැකි බලන්න කියනවා. මේක මට මේ මගේ තියෙන උපකරණ වලින් මට කොල හැක්කක්. එහෙම නැත්නම් මේකට කවුරුහරි සම්බන්ධ කරගන්න වෙනවා උපකරණ නැති වෙනවා නම් ඔන්න තව ප්‍රශ්නයක්. ඊට පස්සේ මේක මට රුචියද කියලා බලන්න. මට රුචිය නම් පටන් ගන්න යොරන ගානක් නතු යනවා. අරුචි දෙයක් නම් ඒක නිකන් අද්දාද්ද දුවක්. ඒක නිසා හැකි රුචි මේ යුතු හැකි රුචි මේ තුනට දාලා බලන්න කියලා ඒක වැඩේ යනවා. එහෙම නැත්නම් කියනවා අපේ ජීවිතේ කොච්චරද හොඳ නරක කියලා දෙකක් තියෙනවා. හොඳ වඩා හොඳ කියලා දෙකක් තියෙනවා. හොඳ නරක දෙකෙන් හොඳ තෝරන්න. හොඳ වඩා හොඳ දෙකෙන් වඩා හොඳ තෝරන්න. ඉතින් ඒක මේ එක එක නිදර්ශන වලට සාපේක්ෂතාවය තමයි තියෙන්නේ. ඒ නිසා එක්කෙනෙකුට හොඳ දේ තවගෙනුට වඩා හොඳ වෙන්නත් තියෙනවා. යා ඉන්න දිනු වෙන මට්ටමේ හැටියෙ. ඒ නිසා හොඳ නරක දෙකෙන් නරකයින් කරලා හොඳ වෙනවා. හොඳේ ඉන්නකොට වඩා හොඳ අවස්ථාව ගොඩාක් කෙනෙකුට හොඳ රසක ජීවිතයේදී වඩා හොඳට පෙළඹීමේ තමයි අපි යන්නේ ඒක සාපේක්ෂතා ගුණයක් අල්පේක්ෂ ගුණයක් අපකිච්ච ගුණයක්. අපකිච්ච ගුණය කියලා කියන්නේ මේ වැඩ ඉංගේ දාගන්නේ ඒක අපකිච්ච ගුණය ඉවර වෙච්චාම කුසීතකම ඉන්න ඉඩ පුළුවන් නිදිමත ගන්න. ඒකත් නෙමෙයි නිවන කියන්නේ. තමගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම ටික දීලා උනන්දු කරගෙන යන්න වැඩිකුත් ඕනේ. නමුත් ඒක yaadෙන ඉසලකක් වුන් දෙන වැඩුණාම කනකාට වෙන වැඩ නෙවෙයි. නිකන් නෝදාංශ වගේ කරන වැඩ අපිට කෙනෙක් තමයි ඒක වැටලා තියෙන්නේ මේක සෑහෙන සාකච්ඡා වෙලා තිනවා ත්‍රිපිටකයේ එතකොට ඔය පැවිදි වුණාට පස්සේ පත්පිලියොත් වල පුළුවන් තරම් අවස්ථා ලබා දෙනවා හොඳින් වඩා හොඳ අල්ලගන්න එයා තමන්ගේ පාර කපාගෙන යන එකයි තියෙන්නේ වඩා හොඳ දිහාව සක්මන් භාවනාදී රූපයක් දුක විට ඒ රූපයක් රූපයක් කියා කාය විඥානයේ චක්කු විඥානයේ වෙත ගිය බව දැනගන්නක් මෙන් මනත දීචුලිය නෙවිත ඒ වළක්වා ගන්න කෙසේදයි කරනවෙන් පාදාදී වළක්වා ගන්න ක්‍රමේ නම් මම දන්නේ නැහැ මම ඒක උගන්වන්නෙත් නැහැ මම කියන්නේ මනසට දීචුලියක් වෙනකොට මනසට දීචුලියක් ආව කියලා දැනගන්න විතරයි දැනගන්නකොට හොඳ නම් කියේ නරකන ජය ඒ නිසා මසතියෙන් කරන්නේ එළඹ සිටීම පමණයි විවෘත කර දීම පමණයි අප්‍රමාද වීම පමණයි වළක්වා ගන්න කියොත් අනිවාර්යයෙන්ම ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය එතකොට කොහොම කෙරුවක්වත් තව තවත් හිතවිලි භවනවා. ඒක නිසා ඉස්ලාම් මම අර සක්මන් කරනකොට ඇහැට හිත ගියා රූපයකට හිත ගියා කියලා දැනගත්තා වගේම සක්මන් කරනකොට මේ හිතවිලි පහළ වුණා කියලා ඒක දැනගන්න පුළුවන් නම් ඒක දැනගත් එක ලොකු දෙයක් එහෙම නැතුව හිත හිතා ධක්මනේ ඉන්නවා කියලා හිතා හිතුවොත් ඒක ලොකු වැරද්දක්. මොසක් නිකම හිතවිලි කියනවත් දැනගත්තොත් ඒක ලොකු දෙයක්. ඒ මට්ටමෙන් නැතරුනොත් පමණයි අපිට මේ හිතවිල්ල හොඳ එකක්ද නරක එකක්ද කොච්චර ඉක්මනට හිත හිත වෙනවද? ආදි වශයෙන් කරන මේ වලක්කා ගන්න යෑමෙන් තමයි මම හිතනවා මේ හිතේත් එක යුද ප්‍රකාශ කරලා ගැටුමක් ඇති කරන්නේ විපස්සනා වෙදී අපිට එහෙම අවශ්‍ය වෙන්නේ අපිට තියෙන්නේ හිතවිලක් ආන හිතවිලක් ආව දැනගන්න එකයි. සමූහයක් විශේෂ සක්මන් භාවනාවේ යෙදෙන විට රූප නිතරම ඇහැට පෙනෙන බැවින් අප රූප ගැන පෙනීම ගැන මෙනෙහි කළ යුතුද නෑ සක්මනේ සක්මනේ අය පාතන්න පුළුවන් තාක් කල් රූප තිබුණට ශබ්ද තිබුණට හිතවිලි තිබුණා ඒවා මෙනෙහි කරන්න ඕනේ අපිට තියෙන්නේ සක්මන පය හැපෙන ඇටි වම දක්න වශයෙන් මෙනෙහි කරගෙන යන්නේයි ඒ රූප මෙනෙහි කරන ගියොත් ඒවා අල්ලගත්තා වෙනවා ඒවත් එක්ක ගැටෙනවා ශබ්ද එනේවා මෙනෙහි කරන්න ගත්තොත් අපි හිත විසිරී යamak වෙනවා. ඒක නිසා කරන්න තියෙන රූප ශබ්ද හිතවිලි මැද পায় වම දකුණු වශයෙන් මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් පුළුවන් නම් රූප ශබ්ද හිතවිලි නැතුව දැන කරනවට වැඩිය හොඳයි කියලා හිතන භාවනා කරනකොට අන්නේ ඒක අපිට අභියෝගයක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු හිතියත් නැතත් සක්මන් කරන අද්දක අරගෙන නිසා කොහොමදත් රූප පේන්නේ. පුද්ගලයෙක් වශයෙන් නැති වුණාට අඩු ගන්න අවිදින කපිස් ලනුපැදුර හරි පේනවා. ඒක ගණන් ගන්න තුවර සක්මන් කරන දේ පය ගැටෙන දේ මෙනෙහි කරමින් යනකොට රූප වලට කරදර නොකිරීමෙන් කරදර නොගෙන ඉඳ ජීවත් වෙන සුදුයි. සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත් ගොස් ක්‍රියාමතක හිත පිටයි. සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත් ගොස් ක්‍රියාව මත මේ පිටුවේ යතරටද අරමුණ ඇතුළත් වීම වළකා ගැනීමට සක්මණේ අවස්ථා තුන අනිත්‍ය කනත් ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනා ඉදිරියට කරගෙන යාම සුදුසුද පහදා දෙන්නේ ස්වාමීන් මේ ප්‍රශ්නේ පළවෙනි වාක්‍යයේ තේරෙනවා නම් මට තේර කියන්න පුළුවන් ලියලා තියෙන්නේ සක්මන් භාවනාදී වචන වශයෙන්ම දැකීම ඉවත්ව ගොස් ඉවත්ව ක්‍රියාමතුම හිත පිටුවක්. දැන් මම අල්ලන්න ප්ලේන් මොකක්ද පස්සේ කියනකට උත්තර දෙන්න පුළුවන් මේ ඉහළ තියෙන වචනේ මට අල්ලන්න බැහැ. සත්‍යයන් කරන කුසල අකුසල විනාශ පැවි සමානාත්මතාවයේ ලෝක තුල පවතන්නේ කෙසේද සමානාත්මතාවයේ කියන එක ආර්ථික දේශපාලන සමාජික සමානාත්මතාවයේ බුදුරජාණන්සේ කතා කරන්නේ සර්වඥාන්සේ මිනිස්යන් අතර සමානකම පෙන්වලා කියලා කියනවා ඒ වගේම කම්මං සත්‍ය විපජ්ජති යදිදං හීනප්පනීතං කියලා මේ කර්මයේ සත්‍යය හීන ප්‍රණීත වශයෙන් බෙදනවා කියන කතරන් බුදුරජාණන්සේගේ අත්කතේ බුදුරජාණන්සේ සඳහන් කරන මගේ සරුණතා ඥාණයට මේ සත්‍යයන්ගේ විවිධත්වයේ තරම් විවිධ වෙන මොනක්වත් වර්ණක් නැහැ කියලා. ඒ තරම්ම සත්‍ය විවිධයි කියන්නේ. ඒ සත්‍යන්ගේ විචිත්‍රත්වයේ විතර විචිත්‍ර අරමුණක් මගේ සරුණතාට පේන්නේ නැහැ කියලා. ඒ නිසා සමානාත්මතාවයේ අන්න කාල්මාක්ස් හම්බෙලා තමයි ඒගොල්ලෝ තමයි මම සහෝදරය කතාව ගෙනාවා. සම සමාන. ඒක බුදුරජාණන් සමානින්නේ මිනිස්සු මනුෂ්‍යකමදී සමානයි කියන එක කියලා තියෙනවා. නමුත් අනික් දේශපාලනාත්මක සමාජික සමානාත්මතාවයේ පවතින දෙයක් වශයෙන් නෙවෙයි කර්මේශා කර්ම ශක්තිය පිනවන කියන්නේ ඒක එකන කරන කර්ම විනාශ නිසා එකම පවුලේ එකම දෙමාපියන්ට දා උපදින දරුවන් අතර පවා වෙනස්කම් පවතිනවා. අඹ ගහක කර්ම ශක්තිය බලපන්නේ නැති නිසා අඹ ගහ කප් ගන්න ගෙඩි ඔක්කොම එකයි. ඒක ඔය මේ මේ ටකිගන් සෑඩෝ ලියනකොට කියලා තියෙනවා කර්මයක් තියෙනවා කියලා පෙන්වන දේ හොඳ බලාපොරොත්තු තමයි එකම ගහක බක් කරලා අඹ ගහක ඔක්කොම gediy එකක්. මොකද එකම දෙමාපියන් අතර අවුතින දරුවන් අතර කර්ම ශක්තිය බලපාන. ඊට අගන භාවනා වැඩමුළුවක අවසාන දිනේ වන අද දින ආපසු හැදී බලද්දී පරිණාමය තුළ දඟලමින් පසු අපි අද ඒ පිරමීඩේ තුළ සෝසියේ සිටිමින් මහා සත්‍ය මන්තියේ කොතරම් භාවනා කරමුදයි එදා සිතුනද අද දාන දායකයන් පැමිණියේ නැතුවක්දයි යන තරමට ඒ කියන්නේ කෑම හම්බෙන්නේ නැති වෙයි කියලා බය වෙනවා. තරමට ශබ්ද නොදැයි. ඒ වුණාට කෑම හම්බුණා දැයි. ශබ්දහා සාමයෙන් වාසය කළ හැකි බව දනිමින් අත්විඳිමින්. නොවැඩියත් හොඳයි වැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි. හැබැයි දායකයන්ට ඔය කතාව කියන්න බෑ. ආමතුරෝ කිව්වට කමක්. ආමතුරන්ට කිව්වට කමක්. දායකයන්ට කිව්වොත් මේ 40කට උම්මතේ තමයි. ඒ නිසා දායකයන්ට ඇහිද කියන්න එපා. මම දායක කිච්චු කෙනා කයින් දෙයක් නැහැ. ශබ්ද ඇතත් හොඳයි නැතත් හොඳයි. ශබ්ද ඇතත් වඩාත් හොඳයි යයි සිටී. ඒ මගේ භාවනාවක් ප්‍රගුණ වී ඇත්කව දැනේ මේ තිබියදී මිය නිවැරදිව පහදා දෙන්න ශබ්ද නොදෙනී යාම භාවනාය දිනුවක්ද මේක තමයි මම හිතාන්නේ මම හිතාන්නේ කිය හොඳ ලස්සන මේකට පිළිමක් ඇවිල්ලා තිබුණා ඒ දායකයන් වෙනුවෙන් සඳහන් කළ යුතු කරුණු හතරක් මේ ඇවිල්ලා ඉන්නේ අපේ සභාවේ ලේකම්තුමා මේ කාර්ක සභිකේ ඉතින් මම හිතන්නේ කිය අපේ දෙකට කාර්ක සභාව රැසිච්චාම ඒක ඉදිරිපත් කරා ඉදිරිපත් කළා අපි කාර්ක සභිකයන් වශයෙන් දායකයන්ට හිතරි දෙන්නේ නැති වෙන විදිහට දායක යෝගාවචරකේ පැත්තෙන් යුමක් ලියන්නේ ඊට පස්සේ මට ඊ රෑ කල්පනා වුණා මේ පිරිසට ආරාධනා කරන්න කියලා කවුරු හරි ලස්සන රචනයක් ලියන්න කියලා යෝගාවචරයෙන් දායකයෙක්. බනින්න එපා. බනින්න ඒක දැන් ලියන තුන ඇත්තට මේකට බොහොම ශ්‍රද්ධාවෙන් දාන දෙනවයි කියලා කර්ම වශයෙන් සඳහන් කරන්න නන්නාතුන කෙනෙකුට ලේනයක් වසල් කළා නෙමෙයි මේ කණ්ඩ දෙන එක ඒ ශාසනීය විශාල වටින ආචාර්ය ධර්ම. දෙක බේදුවත් හිතුවතේට දීගදී ගුණේ පියාණනුත් මමත් නෙදා විඳපු දුක දැනේ කියලා උඹත් ඇවිල්ලා භාවනා කරොත් උඹට තේරෙයි යට කෑ ගන්න කියලා. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක නිසා ආරාධනා කරන්න ඕන පුළුවන් තරම් දාන දායකයන්ගේ එකට දෙනෙක්වත් ඇවිල්ලා බණට ධර්ම දේශනාවකට භාවනාවට සම්බන්ධ වෙන්න ඒක liver වෙලා මේ මේ නිස්සද්දතාවයේ නොමිලේ හම්බෙච්ච දෙයක් ඒක වණ කරගත්තට පස්සේ නැති කරන්න ක්‍රමයක් ලෝකේ නැහැ. ඒ එකයි කරන්න පුළුවන් සද්ද නොකර ඉන්න එක. ඒ නිසා කරුණා කරලා මෙන්න මේ මේ කියලා යෝජනාවක් දාලා කාර්යද ගුණ මේක ලියලා දෙන්න. අර ගිය පාර අර මම මේ ලියපු ප්‍රශ්නේ තියෙනවා මම ලියපු මතර දීලා තියෙනවා. අන්නේ ලියපෙන්න නම් ලස්සන කරුණු පහක් ගොනු කරලා තියෙනවා. ඒ කරුණු පහ පස්සටම දාලා කවුරු හරි අරගසලා දුන්නොත් අපිට පුළුවන් එක මේ තරහ වෙන්න එපා. මොකද මෙතන ඇත්තටම සමහර දායකයෝ මේ යන්නේ පාරසින රිට්‍රීට් එක. මේක කොහොම සාර්ථකයි? ඉතින් ඒගොල්ලෝ sannivedanaya කරන්න ඕනේ මේ පණිවිඩය. මේ වෙලාවේ නැතත් කමන්නේ කවුරු හරි කැමති නම් මේ ඉන්න කට්ටියගේ අපේ දොස්තරුණාට හෝ මේ දොස්තරුණාට බාර දෙනවා නැත්නම් අපේ ඒකම හතර බාර දෙනවා නම් ඒ දේ අපිට පුළුවන් පියවර දෙක තුනකින් එඩිට් කරලා ලස්සන එකක් හදාගන්න. මේ භාවනා යෝගී කමඨාන සුද්ධ කිරීම තුලින් යම් යෝගාවචරයක් හෝ ජීවණයක් වුන් ලබා තිබේද ඔබ වහන්සේ මේ පිළිබඳව සෑහීමකටපත් වෙනවාද මේ මගේ කමටහන සුද්ධ කරනවා මයින්ඩ් යෝම් බිස්නස් හරි උපාදාන අවස්ථාවට එළඹීමට ප්‍රථම දැන අඳුනාගෙන අතහරින්නේ කොහොමද? කොයි විදිහේ පුහුණුවක් ඊට අවශ්‍යයි? උපාදාන අවස්ථාවට ඉස්සල අවස්ථාව තණ්හා අවස්ථාව ඒකත් ඇත්තටම නරක නෑ ඒකේ වශයෙන් දැනගන්න. හැබැයි නැති කරන්න හදන්න එපා. ඒකෙන් තමයි මම වණ කරන්නේ. තණ්හා තණ්හා වශයෙන් දැකපුවම හරිම ජොලි. හරිම ලස්සනයි. මොකද තණ්හා හරිම ක්‍රියේටිව්. තණ්හා හැම වෙලාවෙම නිර්මාණශීලී. තණ්හා හැම වෙලාවෙම අපි ඉදිරියට තල්ලු කරනවා. අපි ඒක දැකලා නතර කෙරුවොත් උපාදාන මට්ටමට යන්න දෙන්නේ නැතුව නැත්නම් උපාදාන වුණාට පස්සේ ඕන් දැන් මම කක්ක කරලා ඉතරනේ දැන් අනාගතයක් තියෙන කියලා දැනගත්තොත් යා. දැන් කරාට කමන්නේ ගා ගන්න එපා කියලා නේ කියන්නේ. දැන් කක්කත් කරලා ගාගනක් තියෙනවා. ඒකනේ කනකාට වෙන්න එපා මොකද මෙතෙක් කලොත් පාත්තල් ගන්න දැන් තෝ කාලා තියෙනවා. දැන් මේ වෙනකොට බය වෙන. දැන් නිසා මේ තණ්හාව උපාදාන අඳුනගත්තොත් මේ තණ්හාව මේ උපාදාන කියලා ඒ සර්වඥාන් වහන්සේ කරන්න බැරි මේ වටිනා කෘත්‍යයක්. අනේ ඒක ටයිප් නම් දෙන්නේ. මේවා දැකපු ගමන් පාරට දීප්තිකාවක් ඇති කරගෙන කවදාකවත් නැති වෙන තරමට අපි ඇලර්ජික් වෙන්න ගත්තොත් කවදාකවත් බිස්නස් එක කරන්න. මොකද මෙතෙක් කල් තෝරගන්න කතා ඇවිල්ලා තියෙන්නේ. මේ එකක් දැක්වම හදිස්සියෙන් කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තණ්හා උපාදාන අනුන්ගේ එකක් තමයි වැදගත් නැති අනුන්ගේ තණ්හාවක උපාදානය නොදකින් කියලා කල්පනා කරනවා. ඒක හරි බයක්. තමන්ගේ තණ්හාව සහ උපාදාන හැටිකාවන් දකින්න. අනුන්ගේ දේවල් දැකීම කියලා කියන්නේ ඒක මේ සම්පූර්ණ සමාජ සම්මතතා නැති කරන්නේ ඊර්ෂ්‍යා කෝපමාන වලින් වැඩක්. ඉතින් අනුන්ගේ වේපා දැක්ක ගැටුරෙන්නේ තමන්ගේ කඳුන ගැනීම බුදුරජාණන් ශ්‍රී දේශනා කරේ විවෘත වෙන්න වෙන්න ඒ වගේ බලපින්න. ඒවට මුණ දෙන්න දෙන්න බලපින්න ආංකන්නම් ගන්න වැඩෙනවා. ඒ නිසා ඒවා ඉන එනකොටම දැක ගැනීම තමයි ප්‍රධානම දේ. මොණයේ ප්‍රතිපදාව පාදා දෙන්න අපේ දින ජීවිතයේදී මේ ප්‍රතිපදාව ඇප්ලයි කළ හැකිද? යදවි හැකිද කෙලෙස ඇතිවීමට ඉන් බොහෝ දුරට වැලකෙන්නේද මොණේ ප්‍රතිපදාව ඇත්තටම ගිහිව ඉන්නකන හිතන්න අමාරුයි. කිට්ටු කරගන්න පුළුවන්. මොණේ ප්‍රතිපදාව ගැන පුළුවන් තරම් වචන කතා කිරීම මුනි කියන සංකල්පය තියෙන්නේ මියුට් කියන ඉංග්‍රීසි වචනත් එක්ක යන්නේ. ඒ කියන්නේ කතා නොකර සිටීම. ඉතින් ඒක මේ ලැබුණාට පස්සේ තමයි ඒක ගොඩක් ලාට කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මම හිතනවා අද වගේ දවසක අපි වගේ විශාල මාතෘකාවක් ගත්තොත් ඉවර කරන්න අමාරුයි. ඒකට නාලක ප්‍රතිපදාව ඕනීය ප්‍රතිපදාව කියලා තියෙන එක විස්තර තියෙන්නේ සුත්ත නිපාතේ නාලක සූත්‍රයේ විස්තරයක් වෙනවා. අතුආවේ ගොඩාක් විස්තර තියෙනවා. ලෝකේ පවතිනා වූ ද්විස්වභාවයම ශූන්‍යතාවයට මධ්‍ය මධ්‍යයට මධ්‍ය ප්‍රතිපදයට එළඹීමට පාදක වන්නේද ඇතරම අන්ත දෙකක් තියෙන නිසායි මැඩක් තියෙන්නේ ඒ නිසා බුදුජානන්සේ අන්ත දෙක පිළිබඳ දැනුම හරහායි මැදට යන්න කියන්නේ ඒකාන්තයක් ප්‍රතික්ෂේප කිරීමෙන් නෙවෙයි ඒක තමයි අපිට වැරදිලා තියෙන දේ. මේ මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අපි ඒක දෙකන් වලදී කරා ඒකෙදී අවස්ථා 6කදී පෙන්ලා දීලා තියෙනවා මේ දෙක අන්ත දෙක. ඒ දෙක දැනගෙන දෙකේ ආදීනව දැනගෙන ආස්වාද ආදීනව. සැප වේදනාවේ ආස්වාදය දුක් වේදනාවේ ආදීනව දැනගෙන අදුක්කම සුඛ වේදනාවට නිස්සරණාභ්‍යාසයෙන් යන්නේ කියලා. ඒ නිසා අපේ මේ ආගමින් හෝ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි එක පැත්තකට අන්ත කළා. අන්ත දෙකෙන් එකක් වැඩි කලලු කරලා පෙන්න හොඳයි කියලා අන්තික නරකයි කියලා ඒකට මේ මේ ඇලර්ජික් පත්‍ය වේවා. ඉතින් එතකොට අපිට මැද ප්‍රතිපදාවට ගියත් ඒකේ ප්‍රායෝගික වටිනාකමක් නැහැ. මොකද එක පැත්තකට ද්වේෂයෙන් යනවා. ඒකට බැහැසා සර්වඥාසිකේ ජීවිතේ මුල් කාලේ අවුරුදු 29 අන්තිම කුමාර සපවින්දා. ඊට අවුරුදු 6 අන්තිම දුක් වින්දා දැකලා එකතක්. එහෙම නැතු මේ අර්ථ හිතලා මේක දැකලා නෙවෙයි. අපේ ජීවිතෙත් එදිනදා ජීවිතේ හැමදේම හැම දෙයකටම අපි සාධාරණ මුණ දුන්නොත් අපිට පුළුවන් වෙනවා දැක ගන්න අපේ තියෙන එකක් කෙනකොට ද්වේෂය අනික කෙනකොට බාර ගන්න ගතියක් ඒ නිසා අපිට මධ්‍යම ප්‍රතිපදාවට දෙන සාපේක්ෂතා ප්‍රායෝගිකත්වය නැතිලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ පැමිණෙන දේවල් වලට සමසිතින් මුණ දෙන එක ඒක තපස එහෙම නැත්නම් ආතප වීර්ය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකට මුණ දුන්නොත් එහෙම නැත්නම් ජීවිතේට යථාර්ථ මුණ දෙන කෙනාට මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන සාපේක්ෂතා ප්‍රායෝගික වටිනාකම තියෙනවා. නැත්නම් ඒක ඕදු මූල ධර්මයක් විතරයි. ස්වාමීන් වහන්සේ සිව්පස්සේ උපරිම සුඛභෝගී ලෙස පරිභෝග කරමින් ඒ සියල්ල මනසින් අතහැර වාසය කළ හැකිද එසේ කිරීම ප්‍රායෝගිකද මේක ඇත්තටම බෑ කියලා කියන්නත් බෑ නමුත් මේ පාවිච්චි කරලා තියෙන වචන හරහා නම් යන්න බෑ උපභෝග පරිභෝග කරනකොට මනසින් අතහැරලා කරන්න. සුඛ උපභෝග කියනකොටම තමයි පරිභෝග කියනකොටම මනසින් අල්ලගෙන තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් ඒ ජීවිතයේ කොච්චර තිබුණත් තමන්ගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරමින් සුඛෝපභෝගී පරිභෝගේ නෙමෙයි. කොච්චර තිබුණත් තමන්ගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරමින් ඉන්න ගන්න කරන්නේ. මේ මොකද සර්වඥාන්සේට කියන්නේ අපි සියල්ලටම සුදුසු ලෝකයේ සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන්ගේ උපරිම සංකති ලැබපු කෙනා. මොකද බුදුරජාණන් වහන්සේ බාධාවක් උනේ නැහැ සිව්පසේ. ඒ නොලැබීම බාධාවක් කරගත්තා නිසා ලැබීම බාධාවක් කරගත්තා උනාට හරියට ගන්න ප්‍රයෝජන සලකලා වැඩ ගන්න. ඒ නිසා ලැබෙන සියල්ලම වැළඳී යුතු කියලා ප්‍රශ්නයක් නැහැ. කොච්චර තිබුණත් තමයි කැමති ප්‍රදේශය අරගෙන පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් අර දීපවංශයේ දෝෂයට යනවා. බුදුන්ස් කියන්නේ දීපවංශයේ දෝෂයක් නැහැ. ගන්න කෙනාගේ තමයි ප්‍රමාණය දැනගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපි ඉගෙනීම සඳහා ගත කළ කාලයේ ශ්‍රමයේ වීර්යය සහ සලකා බලන විට ඒ සියල්ලම එදා සිටම භාවනා කාර්යයට යෙදවීමට අවිද්‍යාවෙන් පෝෂණය අපට නොහැකි විය. අපේ ධර්මයේ සඳහා යෙදීමට අදහස් කරගෙන සිටි. එහෙත් වයස පිස්සක් වූ උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු විද්‍යාපීඨයේ ඇතුළත් වීම සූදානම් ලබා සිටින ඔහු පවසනුවේ ඉංජිනේරුවෙකුට අවශ්‍ය නැති බවත් ඉන්ටර්නැෂනල් රිට්‍රීට් රිලේෂන්ෂිප් ඩිග්‍රී එකක් හදාගැනීමට කැමති බවත් පොර සාසනයට ඇතුළත් වීමට සිත් සිතනුවේ නිවන් දැකීම සඳහාම යන්න ඔහු විසින්ම තහවුරු කරගත් දිනක සාසනය ඇතුළත් වන බවත්ය. හිමාපියන්වත් අපට ඒ වෙනුවෙන් අධිකාරී බලයක් පෑම කල නොහැකි බව මෙම වැඩමුළුවෙන් මනාව අවබෝධ කරගතිමි. අප කෙරේ අනුකම්පාවෙන් දෙමාපියන් අප කෙසේ පිළිපැදිය යුතුදයි පහදා දෙන්න. ඇත්තට මේක මේ ලංකාවගේ රටවල විතර පවතින ප්‍රශ්නයක්. අවු 20ක් ගත වෙච්ච ළමයින්ට පිටරට කෙනෙක් ගෙනා පිටරට මේක නම් කිසිම ඉදිරි දෙමාපියන් ගන්න ඒගොල්ලන්ට ඕන දෙයක් කරනවා. මේ අපේ දින සම්බන්ධතාවය මත නිසා තමයි මේ දරුවෙක් හරි දෙමාපියක එක සාකච්ඡා කරන්න තමයි අනාගතේ ගැන ඒකට ඒ දරුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ මට ඉතින් අධ්‍යාපන ක්‍රමයේ හැටියට අවුරුදු 15 පැනනකොට තමන් කොල්ලෙකුට මේ බොන්ඩ් ලයිසන්ස් ලැබුණා. කෙල්ලෙකුට අවුරුදු 13 පැනනකොට ගමන් පාටියන්ට ලයිසන්ස් ආවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන සටන ඒ ලයිසන් එක ගන්නකම් තමයි. ඊට පස්සේ දෙමාපියන්ට පෙනේ ගිහින් මෙහෙම. ඒක තමයි ඒගොල්ලන් සෙල්ලම. ඉතින් අපි කවුරු හරි ළමයි කවුරුද 20 වෙනත් දෙමාපියෙක්ට සාකච්ඡා කරනවා නම් ඒ දරුවා පැවිදි කෙනෙක් විදිහට සලකනවා තමයි. ඒ තරම්ම ගුණයක් තියෙනවා. මේකයි දෙමාපියෝ කළ යුත්තේ. ඒ දරුවන්ට විශ්වාසයක් ඇති කළ දෙන්න ඕනේ. ඒ සහෝදරකම හරහා, මිත්‍රත්වය හරහා මගේ අදහස් සාකච්ඡා කරා. නමුත් ඒක අනිවාර්ය දෙමාපියෝමයි අධිකාරී ශක්තිය ගත යුත්තේ. ඒගොල්ලෝ විනිශ්චය ශක්තිය තියෙන කෙනෙක් නෙවෙයි. ඒ දරුවෝ අනුගමන සාකච්ඡා කරන කාලේ තමයි. ඒ නිසා මේ මෙතෙන්දී ඇත්තටම මේ ප්‍රශ්නේ අහන කෙනාට ප්‍රශ්නේ කොතනද මතුවෙන්නේ කියලා මට තේරෙනවා. බොහොම ලස්සනට හැමදේම සිද්ධ වෙලා යනවා. ඇයි දඟලන්නේ? දරුවෙක්ගේ විශ්වවිද්‍යාල මට්ටමට යනවායි කියලා කියන්නේ ඒකත් ලොකු දෙයක්. දැන් මේ ඇවිල්ලා කියන සත්‍ය කොතනද මේ මේ මොකක්ම කියනකොට ප්‍රශ්න කොතනද තියෙන කියලා නෑ. මෙතන ප්‍රශ්නයක් නැතිකම තමයි මට පේන්නේ ප්‍රශ්නේ. මොනවා හරි හදන්න. ඒ නිසා මේ යන විදිහට යන්න හදන ධර්මයේ වැඩ කරනවා. ඒ දරුවට ඕන වෙච්ච වෙලාවක ඒ දරුවා පැවිදිුණා නම් පැවිදි වෙයි. එහෙම නැත්නම් මේ මේ කියන තලතුණකම එන්නේ වැඩෙන විදිහට දෙමාපියෝ දින පුළුවන් තරම් බණ භාවනා කරමින් ඒ දරුවන්ට ආදර්ශයක් දෙන එක තමයි. කොහොමද මේ ප්‍රශ්නේ ප්‍රසිද්ධ නැහැ මොකක්ද දෙමපියෙක් වශයෙන් මෙතන මම කියන ප්‍රශ්නේ කියලා ඒක ලියවිලා. කරු ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන සහභාගී වූ නිසා ලද භාග්‍ය මහත්ය දැන්නේ. මහා සයුරවන් ගැඹුරු දහම වීඩියෝ වලින් ගොනු කර සරලව අප දිසාවට යොමු කරද එහි ගැඹීරත්වය හොඳ ආකාරව අත්දැකීම. භාවනා මාර්ගයේ දිනු කරන දුන් යෝග දස්කල්දී සක්මන් භාවනා මේ තරම් ප්‍රතිලාභ දෙන්නේ බව සහතිකක වහන්සේ මගේ කළ සහතික සහතික කළ වහන්සේට මගේ নমස්කාරය වේවා. මේ නොනවති දිගටම නිවන සඳහාම ධෛර්යය වන්නේ මේ සත්‍ය පවත්තන මේ මොහොත මොහොතේ මේ ජීවත් වෙන වහන්සේ පතනා බෝධිකින් නිවන් සාක්ෂාත් කරන තුරු නිදික්ෂ රෝගීව තෙරුවන් සරණේ ජීවන මඟ ගෙවේවා. නිවන් සැප ලැබේවා. නැසලවගෙන පරිසම ඉලියට තියෙන මොකද මම අහනවා කියනවා පරියංග භාවනාදී තීන මිද්ද නිදිමත ගතියේ ඇති වූ විට පරියංගයේම ඉන්න නොනැගිට ඒ ඉවත් කරගන්නේ කෙසේද නැවත මූල කර්මත්තාන්ට එළඹෙන්නේ කෙසේද පහදා දෙන්නේ මේක හැබැයි එකපාරකින් කරන්න බෑ මේක දෙතුන්සලයක් කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්න පුළුවන් මේ තීන මිද්ද කියලා කියන්නේ ආනාපාන ගන්න භාවනාව නැත්නම් මූල කර්මස්ථානයේ ඉඳී නැගීම හෝ ආනාපානයේ ඇතුළතද හිත වැටෙන්නේ පිටත වෙන අරමුණකට හිත යන්නේ කියන එක මම දැනගත්තොත් මට මේක උත්තර දෙන්න. අපි තවදුරටත් කියනවා තීන මිද්දේට යන්න ඉස්සර වෙලා තියෙන ආනාපානේ නම් තීන මිද්දේ නැගිටලා තියෙන ආනාපානේ නම් දැක්ලා තියෙන ආනාපානෙට ඒක නිරීක්ෂණය කරනකම් මට අමාරුයි මේක නිකන් කෙලස් තීන මිද්දයක්ද එහෙම නැත්නම් හිත අරමුණේ පිටපැනීම මෙලකම නීරසකම නිසා ඇති කරන කටකමන්ත කියලා ඒ දෙක ඒ ඒ ඒ තොරතුරු නැතුව පොදුයි කියන්න අමාරුයි මට පේන විදිහට මේ ප්‍රශ්නේ අහන වෙලාවෙ හැටියට එනකොට මට හිතෙන්නේ මේක මේ තීන මිද්දේ නෙවෙයි හිත ලීන භාවයටපත් වීමක් ආනාපානෙ තිබිලා ලීන භාවයටපත් වෙලා ආය ආනාපානට එනවට වෙන්න ඇති. අන්න ඒක මට සහතික කරනවා නම් ඒක හොඳ මාර්ගපාවක් කියලා මම හිතන සාකච්ඡාවක්. පරියන්කේදී මම දැන් මෙතන ලෙසින් ආරම්භ කොට ඊටා පිටි කාලයේදී හුස්ම නොදෙනියයි. මෙම தત્ත්වය පරියන්කේ නැගිට පසුව උද පවතී. මේ தત્ත්වය දවස පුරාම නොබිදී පවත්නා ගැනීමට කෙසේ පිළිපැදිය යුතුද? මේක හිතන්නේ මේ වගේ ඇති කරගත්ත විවේකයේ මහා අහස වගේ හිතාගන්න. ඒ අහසට පල්ලේ ගොඩාක් වලාකුළු යනවා. සුදු වලාකුළු, කළු වලාකුළු, අහස වලක් අසන මේ ඉර වහන, හඳ වහන. නමුත් මේ වලාකුළුට කවදාකවත් අහස කෙලෙසන්න බැරි බව විතරක් මතක තියාගන්න. ඒ නිසා එදිනදා ජීවිතයේදී පවා ඔය කියන විවේකයේ ගරු කරගෙන ජීවත් වුණොත් ඒකට එන කරදර කංකටු සේරම ඇවිල්ලා යන දේවල්. මේක හැබෑ නිවහනක්. එනිසා එදිනදා ජීවිත හොඳට මතක තියාගන්න පරියන්ක දිගත්ත දේ සක්මන්ටත් කිල්ල එදිනදා ජීවිතෙත් කරන්න ඒ අතරමැද ආගන්තුක දේවල් ගොඩක් එනවා. එව්වට කඩුව දෙන්න යන්න එපා. අර විවිධ කඩුව දෙන්න. ඒ නේව මසද්ද බවත් අර විවිකේ තමංගේ මනමේ කුමාර බව තේරුණා. මනමේ කුමාරි වෙන්නවා. අශ්‍රද්ධර කඩුව දෙන්නවා. අශ්‍රද්ධ අන්තිමට මොකද කරන්නේ නේද? කුමාරිගේ ආබද්ධ ඔක්කොම ගලවගෙන තොගේ මිනිහට මේ දේ කරනත් තෝ මටත් මේකම තමයි කරන්න කියලා මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන්නට කිමන සරණද කියලා ඉලවනවා. ඒක දෙන වේදිකාව කඩලා යන්නම දෙනවා. අන්තිමට හතරම් වල ටිකක් නැහැ. මනමේ කුමාරයත් නැහැ. මස්සක්වත් නැහැ. අන්තිමට ඒකට රිලෙව් එක ඇවිල්ලා අත්ෙන් අත්තට වැල්ලා කියලා ගත්තද කියලා. ඒ නිසා මේක හරි පැත්තට ගියා නම් හොඳයි. එහෙනම් අපිත් කඩුව දෙන්නේ මනමේ කුමාරි කඩුව දෙන්නා වගේ මස්සද්දර තමයි. ওই ආගන්තුක දේවල් වල තමයි අපි උළු දාන්නේ. අර තියෙන අපිට ආවෙන්කෝ විවේකයට අපි කොපුව දෙනවා. ඒක ලියලා එන ආගන්තුක දේවල් වලට කඩුව දුන්නාට පස්සේ අන්තිම ආගන්තුක දේවල් කියනවා මෙමෙ නිගතිය ඇති මම අමන අමන ගතිය ඇති මෙවැනි අඟන මම නියන් හද කුමන සරණද කියලා ඉවත් අපිට මෙහෙම කොල්ලා ගියාම ඔය විවේකෙත් නැහැ ඔය ආගන්තුක ආපු දේවලුත් නැහැ නතර තොවිලෙකුත් නැහැ බෙරේ බලුකුත් ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ වේදනා මුලමදාග වශයෙන් බලන්නේ කෙසේද අදුක්කම සුඛ වේදනාවේ මුල අග වෙන්නේ එක්ක සැප හෝ දුක මුල වෙන්නේ සැප හෝ දුක ඒ නිසා සැප දුක හරහා සැප හරහා දුකකට යනකොට අදුක්කම සුඛය හරහා යන බව මතක තියාගන්න. දුක හරහා සැපකට යනකොටත් අදුක්කම සුඛය හරහා යන නිසා ඒ දෙක අදුක්කම සුඛය දෙපැත්තෙන් කුකිලා තියෙන එක්ක සැපෙන් හෝ දුකේ. ඒ නිසා හැම තුනටම සමාකාරයෙන් සලකනකොට මේ එක එකක් එක් එකට ඉඳ කියලා ගෙවම් කරන බව දැනගන්න ඕනේ. වචන කියලා තමයි තියෙන්නේ. ඒකේ තේරෙන්නේ අර අරමුණු එක නවත්තන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා සක්මනේ අවස්ථා තුන මෙනෙහි කරන්නද කියලා කියන්නේ. සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත් ගොස් ක්‍රියාමකම හිත පිටුවා ඒ අතරට අරමුණු ඇතුළත් වීම වළකා ගැනීමට සක්මණියවත් නැහැ. වල ඒකට එහෙමනම් අදහස අරමුණු වළක්වා ගැනීමට තබන පියවරේ මුලමඳ අග වශයෙන් තද ගති මුරු මෙලෙක් ගති ආදී ඒකේ ස්වභාවික ලක්ෂණ වඩ වඩා සමීපව රසෝරා ගන්නවා. සමීපව හදාරන්න ඕනේ. නැත්නම් අරමුණ ලං කර කර ලං කර බලන්න. ඉවිල බලනවා කියන එක නෙවෙයි අරමුණේ සවිස්තර බලන්න කියනවා. එතකොට බාහිර අරමුණේ නතමයි වෙනුවට අනිත් දුක්ඛාත්ම මෙනෙහි කරන ගත්තොත් ඒක චින්තාමය පැත්තට ගිහිල්ලා අර ප්‍රායෝගිකත්වයේ බින්දෙන ගතිය තියෙනවා. ඉතින් මම බාර දෙනවා අපේ රේණ කනුන මාතට ඉදිරි කරගන්න මම මේකේ ගුවේ මේ ඊයේ කරගන්න බැරි වෙච්ච ධර්ම සාකච්ඡාව ඉදිරි ටික සාකච්ඡා කරන්න කියලා අපි කුමක් කරමුද? අතින විනාඩි 25ක් kita kaya ki. Mike, Mike, did juga. halt in. Zweimal ist noch mal. අපි හිතමු කුලියක් දෙන්න කොටක් සංකල්ප කරලා ඒක නැෂ්ටි නෝඩ් එකේ ඉන්න. හරි. මොකද මට කියන්නේ එකක් තමයි ස්වාමීන් වහන්සේ ආරාමයේ පහළ ධර්මශාලාව කැන්ටි එක සහ කුස්සියේ කියන අලුත් තම ටිකක් හරි නිසා ධානයේ කියන සේව ප්‍රමාණය අඩු නිසා ඒක පුළුවන් සාර්ථකව ගමන්න පිටස්තර ක්ලීනින් සර්විස් අකවන්න වගේ ක්ලීනින් සර්විස් එකට ඒ නැලේ බාර දෙන්න පුළුවන් කියලා අපි ඒක සාකච්ඡා කළා. ඒක අපි කොහෙන්ද අරගෙන ඉදිරියට එන්න කැමති අය කොහොමද කියන්නේ සාමාන්‍ය මොඩලක් ආයතන කටයුතු වෙන්නේ ඒ නිසා මේ වගේ ව්‍යාකෘතියකට අපි ආදායයට බරක් දෙන්නේ නැතුව අපි ඩායකයෝ කීප දෙනෙක් පුළුවන් නම් විෂුවම ඒ කොම්පයිලන්ස් එක සම්බන්ධ කරගන්න මනසට සුදුසු වෙලී ඒකට කැමති අය පමණ අර ලොකු පොතේ නමයි ඊමේල් ඇඩ්‍රස් එකයි මොබයිල් නම්බර් එකයි ඉන්නකොට මට පුළුවන් ඔයාලට දෙන්න ඒකට ඒක අවශ්‍ය ඉන්ෆර්මේෂන් ඔක්කොම ලබා එක දෙවැනි එක මේ ජූලි මාසයේ තියෙනවා මේ ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් යෝග රිට්‍රීට් එක ජාත්‍යන්තර භාවනා වැඩසටහන හැම අවුරුද්දකම සම්මානසික අදහසක් තියෙනවා ඒක පාස්වන්න දෙන්නේ දැනටමත් අපි ඒකට රෙජිස්ට්‍රේෂන් සාහාරගෙන තියෙන්නේ ජූලි මාසයේ 6 වෙනිදා ඉඳන් 21 වෙනිදා ප්‍රකටය දෙන්නේ විදේශික ඉංග්‍රීසි භාෂාවෙන් පාස් කරේ නමුත් ශ්‍රී ලංකාවේ අය තුනක් වෙනස් කරලා තියෙනවා එනිසා හැමෝම ඒකට මගේ ඊමේල් ඇඩ්‍රස් එක තියලා කියලා ඒක ඊමේල් එකක් ඒකට මම සම්බන්ධ කරන්න තියෙනවා ඒ යෝග රිට්‍රීට් එකට අපි ડોක්ටර් මහත්තයගේ සම්බන්ධය අවශ්‍යයි. ඔව් ස්වාමීන් දැන් වෙන්නේ කියනවා. ඒ කියන්නේ මේ කට්ටිය අතර ගනුදෙනුවක් තියෙනවා කවුරු හරි මේ යන රිට්‍රීට් එකට කවුරු හරි ડોක්ටර් කෙනෙකුත් සම්බන්ධ වෙනවා. මොනවාරි කේස් එකක් ආවොත් මට මතකයි ඒ දවසක් ඒ එක අම්මා කෙනෙකුට පිළිපිසි ආවා. රෑ 10ටත් කතා කරන ගමන් ඉස්පිතාලේ ගිහලා ඔක්කොම කෙරුවා අපි දන්නේ නැහැ. ඒ ඒව දන්න කෙනෙක් ඉන්න නිසා. ඉතින් අපි ආරාධනා කරනවා මේ දොස්තර මණ්ඩලයට තමයි රිට්ටිට යනවල කවුරු හරි එක්කෙනෙක් වань. මේ එකටම පුළු පුළුවන් වෙලේ එහෙම නැත්නම් තවත් එකක් මට මතක් වුණා අපේ මේ මීත්‍රිකලේ ඉන්න ඉස්පිතාලයක් තියෙනවා. මම ඉනෝන් මාත් හම්බ වෙන්නම්. ඒකත් විතර පුළුවන් තරම් මේකට සම්බන්ධ වෙන්න. එතකොට දැනටවත් අපිත් එක්ක හොඳ සුවතාවයක් තියෙනවා. එහෙම කරපුවාම අපිට හදිසියක් වුණොත් ඒක පාට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. ඔය ඉන්ටර්නැෂනල් එකට අවශ්‍යතාවය තමයි මට මතක් කරගන්න ඕනේ දෙන්නේ කියනවා අන්තර්ජාලය. සාමාන්‍යයෙන් අපි කුෂන්සෝතකේ ඒකත් කීවරයක් මම නෑ ඒක ගැන ඒකේ ඒකේ ඒ මම කියන එක software දී කියලා. ඕක නෙමෙයි. මෙන්න මේ මේකට දාන මෙටීරියල් එක ඔයගෙඩි පොඩ්ඩක් ඒ කියන්නේ හොඳට ඕකේ කුචිම ගතිය වැඩි ඇති. මොකක් හරි බලලා යට එක නම් ප්‍රශ්නයක් නැහැ. ඩිසයින් එකේ ප්‍රශ්නයක් නැහැ. මේකට මේ දෙයක් ටිකක් ගොරෝසු දෙයක් දාන්න පොඩ්ඩක් සලකා බලන්න. කොහොම බැලීම? ගියමාතු අපි කර්මන් දෙවිනා 10 කට වගේ ගෙන්න ගන්න පුළුවන්. මොන කියන්නේ? එහෙම හරියන්නේ නැහැ. ඔය වැරදි වැඩක් කළොත් ඒක බැනුම් හම්බ වෙනවා. ඒ අතරින් මේ ස්ථාන ඉතාමත්ම අපි සිහිනක් ගන්නවා. ඒකින් අපි මේ ස්ථානය විනයනීයට ආකාර දෙනවා. ඒ විදිහටම මේ පොළුරේ මහත්යම වට කටුට. ඒක ඇත්තටම මුල් අදහස ආවේ පොළුරේ මහත්යම. ඔල්ලෙට මම කරන අපේ ඩේටා කිල්ලුවේ. ඒකට මම කිව්වා මේ මේක විතර යන්නේ නිසා සම්බන්ධ කරන්න කියලා. නැත්තම් මේ මහත්යාගේ තමයි මේ සීකර මහත්තයත් එක්ක වෙලා ওই ධම්සුවිකේදී මට කතා කරලා තමයි මේ දිනේ දුන්නේ. ඉතින් ආපු නැති නිසා බණින ටිකක් ගිහලා කවුරු හරි බණින්න වෙනවා. ඒ කොළඹට ගියාට පස්සේ Karena mami තමන්ගේ ගායකෙක් ගන්න දෙන්න. මගේ අත්දැකීම කියන්නේ මේ ඔය ගෑ ගැනීම නිසා සතුට කිරීම පිළිබඳව. මේකේ ධාර්මයක් තමයි පවුලේ අවුරුද්ද එක ඉවෙන්ට් එකක්. ඒ හැමෝම අපි පවුල එකක අවුරුද්ද අවුරුද්ද හැරෙන්න එක පිළිසි ඉදාන් ගන්නවා. ඉතින් ඒ ගොම නෑ ඒගොල්ලෝ ළමයි ළඟට කොහොම කිව්වත් නොකිව්වත් එනවාමයි. ඉතින් මේ ළමයි ආව කොහොමද සම්මත ගෑ ගන්න නමස්තු බෑ. ඇවිල්ලා ඉල්ලා වුණා ඉන්නවා. ඉතින් ඒක සම්පූර්ණ නැහැ මොකද මේකේ. මොකද මේ ඔක්කොම මේ ඔක්කොම අපි ගන්නවා කියන්නේ මම දන්නන්න කොහොමද නවත්තන්න කියලා මට නිදාගන්නත් බැහැ. ඒක ගන්න ඩිපාර්ට්මන්ට් වල ටික තමයි. මේවා කියන තරම්ම ඔය මේ නිදා භාවනා කරනකොට ඈ ගන්න හොඳයි නේද? අපිට තේරෙන්නේ මොකද ඒ මුකුත් ගෙමු ගන්න. තාම අමාරු ගන්නවා. අත්‍යක්‍රම විදි දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඉස්ලාමික කිසිම කාරණාවකින් තොරව ළමයි ගේන්න ඉපයි කියන. ඒක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මට කතා කරලා ගන්න මේදී හම්බෙච්ච ළමයි කිව්ව අවුරුදු 40ක්. ඔබ වහන්සේට කලින් අපි දන්නවා කිව්වා උන් මේකේ හැදිලා තියෙන කිව්වා. ඉතින් මම හිතාගත්තා අධිකෝසනම පිටිපස්සේ පිටිපස්සේ ගියා. හැංගිමින් කතා කරන්නේ. දෙක ඒ කට්ටියට හරියන්න හොඳ වීඩියෝ ක්ලිප් එකක් හදලා ඒගොල්ලන්ගේ ගැළපෙන බණක් අහන්න සකස් කරලා දෙන්න අපි වහනා කරනවා. පරියන්ක ඉන්න වෙලාවට ඒක බලාගෙන ගියාම මේ මේ ලේකම් මන්ට ගෙන ගන්න බනින්න තමයි. වීඩියෝ ක්ලිප් එකක් හරි ඔක්කොම හරි ගැසලා දුන්නා. ඒක අමත් පිටියේ දාන්න පුතිය ඉන්න කොළඹ තුල. මේ DVD එකක් ගෙනත් දෙන ස්ක්‍රීන් එකක් විතරයි ඕන කරන්නේ. අපි මේ සැරේ අද සාකච්ඡා කරනවා. ඒක හරි ගැසලා ඒ කච්චිට ගැළපෙන භාවනා පිළිබඳ පොඩි හඳුන්වා දීම ඉස්සරහන ඉතිහාසයේ පොඩ්ඩක් සඳහන් කළා. ඒකට ඒගොල්ලෝ යමක යෙදෙනවනේ. ඒක නිල අපි හැංගීම් හැංගීමක් දෙනවා. මේ කවුරුහරි දාන ලියුමක් කියවනවා ඒ වෙලාවෙදී. අනේ අනේ ලහු බාල ලහුන්නේ අපේ බාල නිවස කඩා බිම නොදමන්නේ කියලා අනේ කෑ ගහන්න එපා කියලා කවුරුත් කතා කරනවා. එතකොට අවධානය යොමු කරන හැබැයි යොමු කරවන්නේ භාවනා පැත්තට. එහෙම උපක්‍රම කරනවා. තුන්වෙනි එක තමයි අපි වෙනම මේ භාවනා ශාලාවට අමතරව පල්ලෙහාතින පිටිනේ වගේ තැනක උයන ගිය හදගසක්. උයන ගියක් ගස්මන්ට එක්කෙනෙක් ගොඩක් වෙලාට යන්නේ. ඉතින් ඒකට ප්‍රශ්න දෙන්නේ අපිට ඔය දින වහලයක් හදන්න කලින් කොහොමද අවසර දෙන්නේ. ඉතින් ඒ වගේ උපක්‍රම රාශියක් තමයි අපි ළඟ තියෙන්නේ. මොකද හේතුව ඒක කියන්නේ මේක හැදුවේ ඩාටයක්. අපි මේ කඩා කරලා දැන් පූර්ණ අයිති ලබා ගන්න හදන ඇත්තටම ඩායකෝ අතන මේ මොකද්ද කියන්නේ අනාථ කඳවුරක ලගින සරණාගතයන් විදිහට තමයි ඉන්නේ. කොහොම සතුටින් ඉන්නවා මඩම කැවිල වගේ ඉන්නවා. මොකද ඇත්තටම මේක හැදුවේ ඩායකයන් ලස්සනට අවිලා ඉඳලා ගන්න. ඉතින් අපි මේක අරගත්තට මේක ඔය කරනවා ඇති. ඒ මැදලා අපිට කණ්ඩායම් දෙනවා. දැන් අපි කරන්න තියෙන්නේ ඒගොල්ලෝ සම්බන්ධ කරන ලියන මාතක මම කියලා දෙන පුළුවන් තරම් දායක එකතු කරලා ඒගොල්ලන්ට රිට්‍රීට් එකක් දෙන්න. අප්‍රේල් මාසෙකක් තියෙනවා අපි අගෝස්තු මාසේ එකක් තියෙනවා දෙක තුනක් දාලා එතකොට මම හිතනවා ඔබ දෙක කාලයක් යනකොට මේකේ වෙන කවුද ඉන්නේ දායකයෝ. අවුයි ඉතින් අපි සන්තෝෂ වෙන්න ඕනේ. පුළුවන් තරම් ඒගොල්ලෝ සම්බන්ධීකරණය කළා මේක මම පිටරට ගියාට පස්සේ මම ගියා මේ අවුරුද්දේ ඉඳලා තද නීතියක් දාලා තියෙනවා ප්‍රෙසිඩෙන්ෂල් රිට්‍රීට් විතරයි. මම පන්සල් වලට යන්නේ නැහැ. ගියා දවස් 10 ගිරුවා මේකෙන් අරකට. දැන් මොකද වෙලා තියෙන්නේ? කිසිම ආධුනිකයෙකුට සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ. කිසිම වෙලාවකට ළමයින්ට මට කතා කරන්න වෙලාවක් ඉන්නේ සම්පූර්ණ හොඳටම මෝරච්ච කට්ටිය විතරක් දවස් 10 න් මාරු ගන්න පුළුවන් කට්ටිය එනවා. ඉතින් මම කම මේක හරි අසාධාරණයි. මොකද අපි මේකට පෙළඹුණේ බොහොම සරල ක්‍රමවලින්, වගේ දැඩි ක්‍රමවලින් නෙවෙයි නිසා අපි ඒක යුක්ත කරලා තියන්න ඕනේ. ආධුනිකයෙකුට බරුව කැවිලා බලන කරලා යන්න. දහම් පාසල් ළමයින්ට දවසක් කැවිලා ඩොක්කියක් දෙන්න. ඉතින් මම හිතන්නේ අවුරුද්දක් අවුරුද්දක් දවස් 15ක් විතර ෆුල් ඩේ රිට්‍රීට් කරනවා. ඊගා අවුරුද්දේ පොඩි පොඩි කට්ටියක් කරනවා. ඉතින් ඒකට අපි හරි සංවේදී වෙන්න ඕනේ. මොකද ওই පොඩි උන් තමයි ඉස්සරහින් මේ වගේ යන්නේ. ඒ මිනිස්සු එන්නපයි කියලා කියනවනේ ඒක හරීම අසාධාරණයි, අකර්ණවන්තයි. ඉතින් ඒ නිසා පියව ක්‍රමවලට යන් කියලා මම ඒකමයි මේ කාර්යගත බය කවුරුහරි ගෙන්න ගත්තේ. ඒගොල්ලෝ තමයි කෙරුමලා. එන්නේ නැහැ කවදාවත් බලන්න. ගත්තේ ගත්තේ කියලා භාවනා කරන්න කියලා. ඉතින් අද එනවා කට්ටිය. ආපුවා මං කියන්නේ මෙතරයි. මේගොල්ලෝ මේවට යෙදෙන්න ඕනේ. ඒක මේ සංඝයාංශත් මම ආරාධනා කරන්නේ සංඝයාංශලා නැත්තම් පුරුෂලා ඇවිල්ලා මට වලිය අදිනවා. මම ඇවිදිනවා වැඩිලු අනම්මනක් ඒක මේ දැක්කට පස්සේ අඩු ගන්නයි. මේකෙන් මුදේනට හරි පේනවනේ මේ කරන වැඩේ එච්චරම විනා වෙලා විහිවිලා කෙරුවට මරපතල වැඩක් යන්නේ කියලා. දැන් මට ඕන කරන කටකාරම දෙකක් දෙන්න බෑ. ඩයටොත් මෙතෙන් නැවිල අපි මේ වගේ රැස් වෙනවා නම් ප්‍රශ්න නිකන් රෙක්ටිෆයි වෙනවා ප්‍රශ්නේ වාෂ්පීකරණ වෙලා යයි. මට ඕන කරලා තියෙන්නේ මේ අදාළ මණ්ඩලය ඔක්කොම මෙතෙන් දෙන්න ඕන. කාර්ය සභාවයි, දායක මණ්ඩලයයි, කැපකාර මණ්ඩලයයි, සංඝයයි ඔක්කොම එකතු වෙනවා හොඳයි. ඉතින් ආ විදල් කෝල් ගේමට කොහොම අපි අනිත් ටීම් මාත්‍රි කැපකාර කට්ටිය. ඒක උඩ අපි කොහොමද කරන්නේ? ලියන්න අතර මයික් එක කොටද? දැන් අපි කරගන්නත් වලදී සියලුම දාන්නේ ආකාර විධානකට විතරයි පිළිකාරය තරංගයන් විදිහට විතරයි ඉන්නේ. ඉතින් ඒක නිසා හවස කාර්යබල බව තියෙනවා. ඒ කාර්යබල බව ආකාරදී අපි ඒගොල්ලෝ හඳුනන උපදේශයක් දෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. හවස කීයද කාර්යබල තියෙනවා? එකම අරුණ කවුරු ඉන්නද ඉන්නවද? නෑ ඉන්න පුළුවන් නේද එකම අරුණ. දැන් කවුරු ඉන්නා මේක එකපැත්තේ තාරකාරී මට ඉන්න පුළුවන් නම් ඉඳලා ඒ ඉවෙන්ට් එකට සම්බන්ධ කරගන්න හැබැයි ඒක බරක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් එන්න ඕක කන්සෙප්ට් එක දෙන්න කාර්ක සභාවට ඒක කරන්නේ. අපි මේකයි මේ ඉතින් කරන්නේ මෙතෙක් පළවෙනි දිනු රිට්‍රීට් 10ට යනකම් රිට්‍රීට් එකට සම්බන්ධ වෙච්ච අයට සංවිධානය කරන කට්ටිය සන්තෝෂමත් වුණා. ඊපස්සේ එතකොටම තේරුණා එතකොට අමතර ට්‍රෙන්ඩ් එකක් ඕ වෙන්න පටන් ගත්තා. දැන් අපි කරන්නේ හැම කැපකාර කෙනෙකුටම ගෙන්නලා ඔක්කොටම සමෝසෙ විදිහට. ඒකදී ඇත්තටම අපේ අපඩාවෙන් අපිට හිතෙන උපකරණ ටිකක් දාන උපකරණ අපි ඒක දෙන්න බුදුහාමුදුරුවෝ අපිට අවසර දීලා තියෙනවා. ඒකට ද්‍රව්‍ය වශයෙන් දෙනවා. මම මේ සංවිධාන වෙන කට්ටිය සංවිධායකයන් ඒගොල්ලන්ට මේ මුදලින් සන්තෝෂ මොකුත් දෙන්නේ. ඉතින් ඒක කාර්ක සභාවේ සම්බන්ධ ඉදිරිපිට කෙරුවොත් මට ඕන විදිහට මේ ඔක්කොම එකතු කරා. මේ අවස්ථාව වෙනවා. අද කාර්යකත බව තියෙන නිසා ඉතින් දැන් මේකේ හිටපු <clears throat> සංවිධානය මෙත් සම්බන්ධිත කටි ඉන්නවනම් ඒකට සාක් වෙන්න පුළුවන්. මේක තමයි ඒක වෙලා ගන්න ඉවෙන්ට් එක අපි ඒක හවසට දානවා නම් මම හිතන්නේ අපිට ඒක ඇලියන් මන්ද මොනවද කියන්නේ දායකම් බව වෙන්නේ ස්පර්ශයගේ ගත. මයික් එක දැන් රිකෝඩ් වෙනවා දැන්. අද අද ඒක තමයි අවස්ථාවේදී මතක් කරගන්න ඕන අපේ මේ භාවනා වැඩසටහන කාලය තුලදී අපට ඒ දාන වන ආදී සම්පත කටයුතු වලට කිසිම පිළිවෙලක් කරලා මොකද අනුකූලව පුළුවන් අපි මොනවාද මතක් කරන්න ඕනේ ඉතින් මේ අවස්ථාවේදී අපේ කපකරන ජීවන කාර්යවලදී සම්පූර්ණයි අතපසුදී වපරක සිදුවෙන ඒ කාර්යවලදී සිදුවෙන සමාවිලාකුණා ඒ වගේම අසමන්දෙන් මට වෙන අපේ ගල්සානන්සේ නතකලා අර ආන වැඩසටහන වලදී මේ පොඩි ධර්මයෙන් සිද්ධ වෙන සත්‍යබද්ධයන් කියේ ඇත්තම අපේ සම්බන්ධව දායක මහත්තුරු දැනුවත් කරපුවාම ඒ දායක මහත්තුරු කිමේ මහත්ය අපි මෙවයි නිකායේ ඉඳලා ආපු අපි තමයි අද මේ දැනන්නේ. අපිට මේ පොඩි ළමයි එක්කාර නැත්නම් ඉදිරියෙන් ඉඳගෙන පවත්වාගෙන යන්න බැහැ. අපි මේ දහනවල මුල ඉඳලා රැකගෙන ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඉදිරියටත් අපි ඒ ආකාරයෙන් ගෙනියන්න ඕනේ. මේ දරුවෝ ස්මාර්ට් කුලේ නැත්නම් මේ ධනෙ ඉදිරියට ගෙනියන්න අවුරුත් නැතිනවා කියන එකයි අන්තිම තාක්ෂණය. ඒක මම හිතේ කියුවා. අත්‍යන්තයෙන් අපට ප්‍රශ්න ඒක භාවනා ශාලාව මම භාවනා කරන්න සුසු නැහැ කියන පරිසරයක් මෙතන තියෙනවා කියලා. ඉතින් අපිට ටිකක් පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය ගැටලු අංශයක් තියෙනවා. ඉතින් අපේ ලාගර් බාගේ මම ආකර්ෂණය මේක මේක ගන්න විසඳුම් ගන්න ඉවර ගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම අතන ඒ යකින් බලනකොට අපි උත්තර දීලා තියෙන අඩු කොහමද බාහන කරා. අපි ඉස්සරහටත් කරනවා. ඒ නිසා ජීන් මහත්තයාගෙන් වීත් සේවය ඔක තමයි ලියන මහත්තයා මම කියත්තේ. හැබැයි ජීන් මහත්තයාගේ සේවය පැහැදිලිවම වුණාද කියලා මම කැමති පිළිසත් ඉස්සරහ අහන්න. අපේ කල්පනා මහත්තයා ඒ මැනි ඒ දෙන අතර මොකක් සම්බන්ධලා කටයුතු කරනවා. ඒකට කියුවා මෙහෙන් කවුරු හරි සම්බන්ධීකරණය නිලධාරියෙක් පත් කරන්න කියලා. ඉතින් මම කවුද හොඳ කියලා එළියට මාත් කරනවා පත් කරනවා. ඉතින් මේ ලියන මහත්තයේ සම්බන්ධීකරණේ යථාපරිදි හිදි වෙනවා දෝ කියන මට සැකයක් තියෙනවා. ටෙලිෆෝන් නම්බර එක මම දැනගත්තේ පෙරේරා. එනිසා ප්‍රසිද්ධිය කරන්න ඕන ලියන මහත්තයගේ ටෙලිෆෝන් නම්බර එකයි සම්බන්ධීකරණය කරන්න ලියන මහත්තයයි කියන්නේ. අන්තිම සීතල. එතනදි ලගෙන මට්ට බෑ මට්ට බෑ. ඒක මොනවාක්වත් හරියන්නේ නැහැ. දැන් අවුරුදු 4 5 කරලා තියෙනවා. පුළුවන් නම් කරපන් බැරි නම් කරපන් කතාව මොකක්ද? ඒතර වෙන කතා කරන දෙයක් නෑ. ඒ නිසා මේ ප්‍රසිද්ධ කරනකොට වෙබ්සයිට් එකේ නම ඇඩ්‍රස් ටෙලිෆෝන් නම්බර එක දාලා සම්බන්ධීකරණය කරන්න. ඉතින් මම හිතනවා අපි ඊළඟ මාත කරන තේ ලොකු හේවයක් මේක. මම පොරොන්දු කරන හිටියා මේකට ඇවිල්ලා වාඩි වෙනවා කියලා. එක එක කර්ම ඉදිරිපත් කරනවා කකුල් දෙක ඉක්මලයි අනම්මනම් කියකිය ගෙදර ගියොත් මම දන්නවා සුමානෙන් මැරෙනවා. ඒ තනි වෙලා කොටුමන මේක මෙච්චර ඔක්කද දෙලියන්නේ නැහැ. මම කියන ඕන තරම් ගෙදර බලයන් ඕන තරම් මෙහෙම හරි. මේක බියුටෝජි හදලා තියලා තියෙනවා. පුළුවන් තරම් මොකද මම නැති වුණත් අපි ලොකු සමාජය නැති වුණත් මේක රන් කරතයි ලියන්නත් ඇයි. ඩායකෝ අපි කවුරුත් බලාගෙන ඉන්නේ. ඔය කවුරු හරි තට්ටේ ගාලා සිවුරක් අඳගෙන මේකට බල්ලට බයිනවනේ. ඒ <laughs> එනේ ඇත්තට දින ඉතුරු ටික ෂේප් කරගෙන යන එක විතරයි. ඒක ඩායකෝ පල්ලෙන්. ඇත්තටම මම පිටට ගියාම මම කල්පනා කරනවා මමත් නෑ. කවුරක්වත් මේ සෝ යනවා. ඊනවා තමයි ගිරේට හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මේ ගත්ත සේවය අපි දිගටම මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ. මම ඒ දායකත් එක්ක කතා කරලා ඒතරතු ඉදිරිපත් කරපු එක නවරත් මහත්ය කරපු විදිහට අපි දායක පිළිබඳ හැඟීමක් අපි ඇති කරගන්න ඕනේ. ඒකට ඒ ජීවිතේ සකස් කරන එකට අපි මේ මතය ගමු. දෙක සම්බන්ධීකරණයදී ලියන මතය බාහිරගත එක මම උසස් විදිහට සලකනවා. නමුත් ඒක අපි තල්ලු කරලා කොහොම හරි මේ වැඩේ කරව ගන්න ඕනේ. ඒ වගේම ලියන මතය කොහොම හරි අඩුමන දවසක් දෙයක් දැන් හතරසක දවසක සුදු අඳිනවා. ඒක කරනවා. ඉදාට පාප නැද්දාගෙන ඇවිල්ලා බොරුවක් කරලා යනවා. මම කියන්නේ වෙන්නේ දවස් හතරක් පහක් වෙන අතරල භාවනා කරනවා. ගෙදර මිනිස්සු බයිනවලු මට කරන්න දෙන්නේ මට කියපු දෙයක්. අපේ තාත්තට පන්සිල්ලක් නැහැ. ආටසිල්ල භාවනා සටහන කෙරුවට ගෙදර මිනිස්සුන්ලු මේ මේ මනසට පන්සිල්ලක් නැහැ. ඉතින් අපිට අන්තිම ඒගොල්ලෝ බැනුනා. ඒ නිසා මේ දෙක තුන කරගන්න. මේ මේ එක්කෙනෙක්වත් නැත්තම් මේ ගේම දුවන්න බෑ. හැම කෙනෙක්ගේම තියෙන මේ තල්ලුව අවශ්‍යයි. ඒ නිසා මම කියන්නේ මේ මම හරි සතුටු වුණා. කල්පනා මහත්තයා නම් වශයෙන් කෙලිම කිව්වේ ලොකු දින මාත්‍යා කිසිම වෙලාවක මොනම දෙයකට ගැටුමක් නැහැ බොහොම සීතලයි කාලයක් නියෝජනය කරලා තියෙනවා අල්ලන්න අමාරුයි එතනක කරන වැඩේ ඔය පිළිවෙල පිරිසුදු කරනවා ඉතින් ඒ නිසා එකම ක්‍රමයේ තියෙන දැන් ටෙලිෆෝන් එක විතරයි ඒක හැකියතාක් ප්‍රසිද්ධ කරන්න ඒ ටෙලිෆෝන් නම්බරේ මොකද ඔෆිස් එකට ගත්තට නෑ කනෙක් කරගන්න අමාරුයි ප්‍රයිවට් නම්බර් එකක් තියෙනවා ඒක කරගත්තා ඉතින් කොහොමද අපි දැන් 10යි වෙලාව මේ හැබැයි මේ ලියුමක් දෙකක් තිබ්බ මිසක්ක මේ මට ಗುಣ ගායනා කරන් මදි වාගේ. පින්දු වාත යන දින එක වෙලා නැත්නම් එක සාමාන්‍ය ධම්ම ජීවහඳු හරි ෂෝක් කියලා හරි මේ දෙන්නේ එකක් හරියෙන් හරි කියන. එච්චරයි අඩපාඩු කර තියෙන්නේ. නේ? ඉතින් අපි මේක වැඩසටහන් නිමා වශයෙන් අපි ඔක්කොම උපෝසත ආදි වට්ටම සීල සමාදන් කරනවා ඒකෙන් අපි වැඩසටහන් නිමා කරනවා. වෙන මොනවා හරි කියනවාද අපිට මේ ඉවර කරන්න ඉස්සෙල්ලා කියන්න කරන්න කොහොමද වෙලාවෙමුත් අපිට ඉතිරි ඉඩක් ලැබිලා නැහැ. නැහැ. එහෙමනම් උපෝ ආදි වර්තම ප්‍රතිලේ සමාදන් වීම සඳහා එවනම් උපෝසතාන් සීලේ පවාරණය කිරීම සඳහා নমස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි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 අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේ ඉන සද්දෙන් ආජීවාට්ටමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා පමාදේන සම්පාදී තප්පං හොඳයි අපි මේ වෙලාවේදී සීපත් කරමු අපි අවුරුදු 45ක් පරිදි ඉතිහාසයක් කියනවා ඒ පටන් ගන්න කාලේ මේක මූකලාන කොහොම කොහම හරි හදලා අපි එනකොට මේක හරියට රතුපල තෙල්ලා තිබ්බා වගේ අපේ ගමනට ඔක්කොම පහසුකම් සැලසලා තිබුණා. ඇත්තටම අපි කරපු දෙයක් නෙමෙයි මේක තියෙන්නේ. අපි අර එල්ලලා තියෙන පාවඩේ ඇවිදින එක විතරයි අපි කරන්නේ. මුත් ඒක කරන වෙලාවේදී මේ මුල් වෙච්ච සියලුම දෙනා මේ වෙලාවේ සාධනෙන් සීපත් කරනකොට මම හිතන්නේ ඒ කොතන කීකියත් ඒයත්ෝ අපි කරගෙන වැඩේ දැකලා සන්තෝෂ වෙයි. ඒකටම අපි අනුග්‍රහ වශයෙන් අනුමೋದනා වශයෙන් අපි මේ භාවනා වැඩමුළුවේ යම්තා කුසල කර්මයක් තාක්ෂිකමක් රැස් කරගත්තා නම් ඒ කුසල කර්ම ශක්තිය මේ වැඩ පිළිවෙල මෙතෙන් දෙනකම් කරගෙන යන්නට උදව් කළා වූ එදිනෙක නියු උදව් කරන්නා වූ ඒ සීල සත්පුරුෂ මණ්ඩල මේ පින සාදරයෙන් දැකලා අනුකෝ සාදු කියලා අනුකෝ අනුමෝදා වීමෙන් සප සාදා ගනිත්වා ආකාර සාදු කරගෙන මේ තාම් බගයපත් පිළලා දෙනු ඉස්සරහට අපි කරන්න බලාපොරොත්තු වෙන සාසනික කටයුතු මේ වාගේම අපිට සාසනදායාවෙන් අනුග්‍රහ කරත්වා කියලා පිළලා සිටිමු. ඒ වගේම ආපාපේ නෑදෑයනුත් අපි මෙතෙන් දෙනකන් ලේවලින් මස් වලින් අපිට උදව් කළා කියන. ඉතින් ඒ සියලු දෙනාමත් මේක හිතන බොහොම හොඳයි. නමුත් අපි එක එක්කෙනෙක් විශාල නෑදෑය පරිපූර්ණක් නියෝජනය කරන අපි අපේ නෑ පරපුරේ නියෝජිතයන් වශයෙන් ඉල්ලා සිටිමු. අපි මේ බින Taman දැනට ඉන්නා තැනක සිට ජීවත් වූ වේවා. මේ පරිලෝකියා වූ වේවා, මේ භවයේ වේවා, පෙර භවයක වේවා. ඉන්නා තැනක සිට මේ බින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදා වීමෙන් ඒ ඇත්තන්ගේ සැප සාදා ගනිත්වා කියලා සාදු පාරක් පවත්වමු. අප අපටත් මේ ලෝසි ලෝක සත්වයන්ටත් මේ කුසල් ශක්තිය නිසා මේ සංසාර ගමන කෙලවරේ ලබන්න තියෙන සාන්ති සුන්දර ප්‍රබල වූ තමා නිවන පිණිසම මේ පිට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරු. ඒ අදාසින් අපි ඊත්තාදාදී ගාථා සද්දාන තුනේ පරිපූර්ණ සම්පූර්ණව සටහන් කරා. ඊත්තාදාජාමේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාගතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා හිතාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානිපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානිපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ Satang sama gemuh tuhnya bening banget dia satu satu satu. Bukankahnya seperti? Seperti tuh. Maya katang bintang suwina anumudang klas. Satu satu anumudami. Suwina katang bintang maya කමාමි කමිතබ්බා උපාස කමාමි කන්ති සෝපත්තිත්‍යා සෝපත්තිත්‍යා සෝපත්තිත්‍යා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ කම්මලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සංයුජ්ජතු seperti Berarti nanti <clears throat> no, ganosa in the battlefield.